ඒ වගේම ඊ타ම වමනාවෙන් ඕනෑකමින් කන් යොමු කරලා මේ දේශනාව ශ්‍රවණය කළොත් පින්වතුන්ට මේ දුක්සහගත භව කතර නිමා කරගන්නට අවශ්‍ය වෙන ප්‍රතිපදාව පිළිබඳ වටිනා ධර්මඥානයක් පහළ කරගන්නට පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා මේ කෙරවලක් නොපෙනෙන සංසාර දුකින් අත මිදී ගන්නට ඕනේ. අනේ මේ දේශනාවම ඊට උපකාර වේවා කියන කලන සිත් ඇතුව හැමදෙනාම මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි මම අදහස් කළා මෙතරේ ඉඳලා ටික දවසක් යනකම් මාර්ගය ගැන නැත්තම් භාවනා කරන හැටි එක එක ආකාරයට එක එක ක්‍රමවලට පොඩ්ඩක් පැහැදිලි කරනවා උගන්වනවා කියලා. ඉතින් අදත් මම උත්සාහවත් වෙනවා මාර්ගයේ වඩන හැටි නැත්නම් භාවනා කරන හැටි පැහැදිලි කරලා දෙන්න එකට උපකාර පිණිස අපි මේ භාවනා කරන්නේ ඇයි කුමන අර්ථයක් සඳහාද කියන කාරණාව පැහැදිලි කිරීම සඳහා මම කෙටියෙන් සම්මා දිට්ඨිය ගැන පොඩි කරුණු ටිකක් මතක් කරනවා. ඒ මතක් කරලා ඊට පස්සේ ඒ සම්මාදිට්ඨිය දකින තැනට තම තමන්ගේ මනස ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිය ධර්මය උපදින විදිහට මේ භාවනා කරන හැටි ගැන පැහැදිලි කරන්න උත්සාහවත් වෙනවා. විශේෂයෙන්ම අපි මතක් කළා දුක කියනකොට කස්මින් ලෝකෝ පතිතිතෝ දුක්ඛෝ ලෝකෝ පතිතිතෝ ලෝකේ කොහෙද පවතින්නේ දුක මත දුක කියලා කියන්නේ ලෝකෙට තව නමක් ලෝකේ කියලා කියන්නේ දුකට තව නමක් එතකොට මේ මම ඉන්නවා මගේ අම්මා තාත්තා දුව පුතා සහෝදර සහෝදර ඥාති හිතයිසින් ඉන්නවා ඒ වගේම අපි හැම දිනාටම ජීවත් වෙන්න නොයෙක් විදිහේ දේවල් දරවල ඉඩ කඩම් මිල මුදල් ආදී මේ වටපිටාවකුත් තියෙනවා. ඒ වගේම ඒ වටපිටාව තිබුණා ඒ වගේම තියෙයි කියලා මේ තුන් කාලය නෝගිය මේ වටපිටාවේ හම්බ වෙන මේ මට්ටමට තමයි අපිට ලෝකය කියලා කියන්නේ. මේ ලෝකයේ ඇතුලේ තමයි අපිට ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මහලු බව දුක, මරණ දුක, අප්‍රියන් ආයෙක් වීම, ප්‍රියන්ගෙන් වෙන්වීම, හිතන බලාපොරොත්තු වෙන දේවල් නොලැබීමේ දුක්, කායික දුක්, මානසික දුක් මේ වගේ නොඑක් විදිහේ දුක් දුම්නස් වලින් යුක්ත වෙලා තියෙන මේ ලෝකෙ. ඉතින් යථාර්ථ වශයෙන් ගත්තාම අපිට මේ බාහිර ජීවත් වෙන ලෝකයක් හම්බෙන තැනක යථාර්ථය වශයෙන් ගත්තාම මම මතක් කළා අරෝහිතස්ස සූත්‍රයේ පෙනෙන විදිහට බම්බයක් වමන ශරීරය තුලින් අපිට මේ ලෝකේ දකින්න පුළුවන් කියලා ඒකෙදි පුරාණ කර්මයට විපාක හැටියට හම්බෙච්ච ස්කන්ධ ටිකක් තියෙනවා ස්පර්ශ ආයතන 6 රූප දකින්න සද්ධාහන ගඳ සුවඳ ලබන රස විඳින කයට ස්පර්ශයෙන් දැනෙන අරමුණු හිතට දැනගන්න පුළුවන් හැකියාව කියන මෙන්න මේ ධර්මතා ටික පුරාණ කර්මයට හටගත්තු විපාක ටිකක් ඒ ටික තුල තියෙන්නේ ස්කන්ධ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු ස්කන්ධ ටික එතන කෙලස් නැහැ කර්ම නැහැ කුසල අකුසල කර්මකුත් නැහැ. ඊට පස්සේ ඒ ටිකට මතක් කළා අපි උපපත්ති භවය කියලා. ඒ විපාක ස්කන්ධ ටිකේ වර්තමාන ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා නොදන්නා අවිද්‍යාව නිසා නොඑක් විදිහේ සංස්කාර නිමිති හදාගෙන ඒ තුල තණ්හා උපාදාන වශයෙන් හැසිරීම වශයෙන් අපේ මනස තුල මනෝ විඥානය තුල බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ පුද්ගලියෝ දේවල් තියනවා ඉන්නවා කියලා නොයෙක් නිමිති ටිකක් හැදිලා තියෙන එකට මම මතක් කළා කර්ම භවය කියලා. මෙන්න මේ උප්පත්ති භවයේ කර්ම භවයේ කින්තනක තියෙන ස්කන්ධ සහ කෙලෙස්. මෙන්න මේ ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙකම එකට එකතු වෙලා තමයි අපිට මේ ලෝකේ හැදිලා තියෙන දුක හැදිලා තියෙන්නේ. ඔන්න දුක්ඛ සත්‍ය කියනකොට පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියනකොට ඒ පංච උපාදාන ස්කන්ධ දුක අපිට හැදිලා තියෙන ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙකම නිසායි. ඊට පස්සේ ඒ දුකට ආසන්නම හේතුව දුකට හේතුව අර විපාක ස්කන්ධ ටික නොදන්නාකම නිසා අපේ මනස තුල හදාගත්ත කර්ම නිමිති වල තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන එක තමයි එහෙම නැතිනම් කෙලස් කර්ම කියන මෙන්න මේ ටික තමයි දුකට ආසන්න හේතුව. ඊට පස්සේ මේ කෙලස් කර්ම කියන වර්තමාන කෙලස් කර්ම කියන මෙන්න මේ කර්ම භවය නැති වුණොත් මේ කෙලස් ටික නැති වුණොත් මරණයෙන් පස්සේ නෙමෙයි මේ ඉදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියන දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හොති. මෙලොවදීම සියලු දුක අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව ඒ දුක ඇති කරන හේතු කිලස් ධර්මතා ටික නැති කිරීම. තාපත්තකින් තණ්හා උපාදාන කියන කිලස් ටික නැති කළාම දුක නැති කරන්න පුළුවන්. ඒකට මාවත තමයි සමාධිත්‍ය. සමාධිත්‍ය කියන්නේ මොකක්ද? අන්න අර පුරාණ කර්මයට විපාක හැටියට හම්බ වෙච්ච උප්පත්ති භවයේ නැත්තම් විපාක ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දකිනකොට ඇත්ත ඇති හැටි දැක්කහම ඒ අරඹය නিত্য වශයෙන් හෝ සැප වශයෙන් හෝ ආත්ම වශයෙන් හෝ ප්‍රපංච සහගත ප්‍රපංච කියන්නේ තණ්හා මාන දික්ටි කියන ප්‍රමාද කරන ධර්ම ප්‍රපංච හැටියට අපේ මනසේ නිමිති හදාගන්න බෑ. නිමිති හදාගන්න බෑ. එහෙනම් මාර්ගය හැටියට මොකද්ද සම්මා දිට්ඨි. මෙන්න මේ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. විපාක ස්කන්ධ ටික කියලා කියන්නේ රූපයක් පෙනෙන, ශබ්දයක් ඇහෙන, ගඳ සුවඳ දැනෙන, රස විඳින, කයට දැනෙන ස්පර්ශයන් දැනෙන හිතින් එක එක දේවල් සිහි කරන දැනගන්නවා කියන තැනක තියෙන ඇත්ත ඇති හැටි දකින්න එක තමයි සම්මාදිට කිව්වේ. තදතෙන්ගතම යතහ භූත ස්වභාවය. මෙන්න මේ ඇත්ත දැක්කහම තමයි අවිද්‍යා නිරෝධ සංඛාර නිරුද්ධ වෙනවා. සියලුම ආකාරයේ සංස්කාර නිමිති තුන් භූමිය අනුගිය සංස්කාර නිමිති එකක්වත් හිටින්නේ නැහැ. එතකොට තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන ශේස්ත්‍රයක් ලැබෙන්නේ නැහැ. ඔය කර්ම නිමිති වල තමයි අපි තෘෂ්ණා වශයෙන් උපාදාන වශයෙන් හැසිරෙන්නේ. හැසිරලා භවය හදාගන්නේ අපේ මනස තුල හදාගන්න නිමිති ටික බාහිර තියනවා හෝ තිබුණා කියන හැඟීමක් අපි හදාගන්නවා. ඔක තමයි භවය කියන්නේ. ඔක තමයි දුකට මුල් වෙන්නේ. එතකොට තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන්න මනසට නිමිති හිටින්නේ නැහැ අවිද්‍යාව නැති වුණොත් අවිද්‍යාව නැති වෙන්න නම් විද්‍යාව පහළ වෙන්න ඕන විද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ හරි ඔන්න දැන් ඇත්ත ඇති හැටි දකින්න ඕන ඊට පස්සේ මේ ඇත්ත ඇති හැටි දකින්න කියලා ගියාම දකින්න තියා හිතන්නවත් අපිට ඉඩක් නැහැ ආශ්‍රව වැඩි මේ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත ඇතියට නොදන්නා කම නිසා නොදන්නා කම නිසා අපි තුල අනන්ත සංසාරේ පටන් ඇති කරගත්ත හුරු ටිකක් තියෙනවා ආශ්‍රව ටිකක් තියෙනවා කෙලස් ටිකක් තියෙනවා බොහෝ කල සිට පැවතෙන කෙලස් ටික. මොකද්ද කාම ආශ්‍රව? කියන්නේ යමක් දකිනකොට ඇහෙනකොටම ඒ පෙනෙන ඇහෙන දේ වල් කාම භාණ්ඩ වශයෙන් දුව පුතා අම්මා තාත්තා සහෝදර සහෝදරි ඥාති හිතේසින් හැටියට ගෙවල් දොරවල් ලිඩ කඩන් රන් රිදී මුතුමැණික් වතු පිටි හැටියට මේ වගේ කාම වස්තු තමයි මේ පේන ඇහෙන දේවල් කාම වස්තු හැටියට ඇසුරු කළ හුරුවක් තියෙනවා ඊට පස්සේ මේ පෙනෙන ඇහෙනකොටම ඇත්ත ඇති ඇති අපි නොදන්නකොට මේ පෙනෙන ඇහෙන දේවල් බාහිර දකින්න ඉස්සෙල්ලා තිබුණු දැක්කයන් පස්සේ තියෙන බාහිර ලබාගෙන සෝපත් වෙන්න පුළුවන් බාහිර තිබුණු තියෙන දේවල් අපිට හම්බ වෙන්නේ කියලා භවාශ්‍රයකුත් තියෙනවා එතකොට ඒ වගේම මේ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත තිහිතිය නොදන්නකොට නොදකිනකොට ඇති කරගත්ත මමත් සත්‍යෙක් පුද්ගලයෙක් පෙර කුමන කුමන ආකාරයක හෝ කර්ම රැස් කරගෙන ඒ කර්මයට උපන්න තව පුද්ගලයෙක් සත්‍යෙක් ආත්මයක් කර්මානුරූපව ඇවිල්ලා යම් යම් ආකාරයට කර්ම රැස් කළා ඒ කර්මානුකූපව නැවතත් මේ යන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා මගේ දුව පුතා අම්මා තාත්තා යාළු මිත්‍රයෝ කියන්නේ මේ නොයෙක් මිනිස්සු තිරසංගත සත්‍ය කියන්නේ තව සත්‍ය පුද්ගලයෝ ඒවා තව ආත්ම නොයෙක් විදිහේ නොයෙක් නොයෙක් විදිහේ කර්ම රැස් කරලා ඒ කර්මානුරූපව ඉපදිලා අද ඇති කරගන්න කර්මයට අනුව නැවත ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන් යන ආත්මයන් හැටියට ඇසුරු කළ හුරුවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ පෙනෙන ඇහෙන තැන මෙහෙම ඇත්තක් තියෙනව නේද කියන එක නොදන්නකම ආපහු හුරු වෙච්ච කමකුත් තියෙනවා. කියන මෙන්න මේ කාමාශ්‍රව භවශ්‍රව ditthාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව අත් අතිශය බලවත් වැඩි. ඉතින් පිනෙනකොට ඇහෙනකොට අවිද්‍යාව නිසා මේ ආශ්‍රව ටික ඇති වුණා. ආශ්‍රව නිසාම දැන් අපිට මෙතන පිනෙන ඇහෙන තැනක ඇත්ත දකින්න විදිහක් නැහැ. මොකද දකින්නකොටම ඇහැට පෙනෙන රූපයේ දුව පුතා අම්මා තාත්තා හැටියට ආත්ම විදියට හෝ බඩු මුට්ටුවක් ගයක් දොරක් හැටියට ද්‍රව්‍ය කාරණාවක් හැටියට හෝ දැහැර තිබුණු හෝ තියෙන දෙයක් හැටියට හෝ ඇසුරු වෙලත් ඉවරයි. අන්නේ ආශ්‍රව නිසා ආපහු අවිද්‍යාව. මේ ආශ්‍රව බලපානව ආපහු මේ ඇත්ත නොදකින්ද. ඇත්ත නොදකීම බලපානෝ ආයත් ආශ්‍රව ඇතිවෙන්නේ. මේ ධර්මතා දෙක වුණුන්ට පැවැත්මක් වශයෙන් පවතින සංසාර පැවැත්මට හේතු වෙනවා. එතකොට දැන් අපි අවිද්‍යාව නැති වුණා නැත්නම් අවිද්‍යාව ඇත්තටම නැති වෙනවා මේ දුක විපාක ස්කන්ධ ටිකයි කෙලස් ටික විපාක ස්කන්ධ ටිකේ තව අනාත්ම ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය ශුන්්‍යත ලක්ෂණය සත්ව පුද්ගලාත්ම භාවයෙන් තොර අනාත්ම වූ කාම වස්තු ද්‍රව්‍ය කාරණා නැති වර්ණ සටහන උපාදාය රූපියත් මෙන්න මේ වගේ ශුන්්‍යත ස්කන්ධ ටිකක් තමයි විපාක පැත්තේ තිබුණේ ඒකෙන් උදන්නාකම නිසා මේ වගේ නිමිති හදාගෙන මේ වගේ දුක එන්නේ කියලා ස්කන්ධ සහ කෙලෙස් ගැන ඉගෙන ගත්තාම මේ ස්කන්ධ සහ කෙලෙස්කින් ධර්මතා දෙක නිසායි දුක ආවේ දුකට හේතුව මේ කෙලෙස් කෙලස් ටික නැතිකොලොත් දුක නැති වෙනවා ඒ සඳහා මේ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත දැක්ක යුතුයි කියන තැනට එනකොට ඇත්තටම අවිද්‍යාව නැහැ. හැබැයි අවිද්‍යාව අංශය නැති වෙලා නැහැ. සල්ලු අවිද්‍යාව මට්ටම නැහැ. ඒ අවිද්‍යාව නැති වෙච්ච නිසා ආශ්‍රව නැති කරගන්න පුළුවන් දැන්. ඒ නිසා අන්නේ ආශ්‍රව අඩු කරගන්න තමයි මෙන්න මේ සම්මත විපස්සනා කියන භාවනා ධර්ම තියෙන්නේ. අපි කියමු අනේ ආශ්‍රව වලින් තමයි අපිට වර්තමානයේදී ඇත්ත දකින්න එක වහලා තියෙන්නේ. එතකොට නූපං ආශ්‍රව ධර්ම නූපදීම පිණිස උපං ආශ්‍රව ධර්ම දුරු වීම පිණිස අපි මහන්සි වෙන්නට ඕනේ. ආංගයකට තමයි ඔය සතර සම්‍යක් ප්‍රධාන විදිය කියලා කියන්නේ නෝපං අකුසල ධර්මය නූපදීම පිණිස උපං අකුසල ධර්මය දුරු කිරීම පිණිස කියලා කිව්වේ ඔය නූපං ආශ්‍රව ධර්ම නූපදීම උපං ආශ්‍රව ධර්ම දුරු කිරීම කියන එකම තමයි. එතකොට මෙන්න මේ ආශ්‍රව ධර්මයන් හෙට්ටුකරනද ආශ්‍රව ධර්මයන් අනුක්‍රමයෙන් ගෙවා දාන්න උපකාර වන ටිකක් තමයි සමත විපස්සනා කියලා කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය දැනගත්තා විපාක ස්කන්ධ ටික ඇත්ත ඇති දැක්ක යුතුයි. ඒ ඇත්ත ඇති දකින්න බෑ ආශ්‍රව වැඩි. අන්නේ ආශ්‍රව අඩු කරගන්න ආශ්‍රව අඩු කරගන්න තමයි අපිට චිත්ත සමාධියක් ඕනේ. ආවරණීය ධර්ම දුරු වෙච්ච මනසක් හදා ගන්න ඕනේ. නැත්නම් සමාධියක් ඕනේ. අනේ සමාධිය ඇති කරගන්න සමාධියට පරිස්කාර තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? වායාම සති සමාධි. උත්සාහයෙන් සිහිය පිහිටුවාගෙන කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර පෙන්වන සිහිය පිහිටවන්න තැන් හතරක් මේ හතර පොලේ සිහිය පිහිටුවාගෙන උත්සාහයෙන් මේ හතර පොලේ සිහිය පිහිටුවාගෙන අන්නාර නීවරණ ධර්ම නැත්තම් ආශ්‍රව ධර්ම අඩු කරලා චිත්ත සමාධිය ඇති කරගන්න පුළුවන් චිත්ත සමාධිය ඇති කරගෙන ආශ්‍රව ධර්ම ගෙවා දාන්න පුළුවන් අඩු කරගන්න පුළුවන් ඒ ආශ්‍රෝල බලය අඩු වෙනකොට මෙන්න මේ ඇත්ත ඇතිහැටි දකින්ද සිහි කිරීම මාත්‍රයක් විතරයි ඕනේ පේනවා. එහෙනම් ඇත්ත දැනගත්ත දුක දුකට හේතුව තණ්හාව තණ්හාව ආදී කෙලස් ටික කෙලස් ටික නැතිකොට දුක නැති වෙනවා ඒකට විපාක ටිකේ ඇත්ත දකින්න ඕනේ උන දර්ශනේ ඇත්ත දකින්න කියලා හදනකොට එතන ඉඩ නැහැ තාම අපිට ඒකට කිට්ටු වෙන්නවත් බෑ ආශ්‍රව වැඩි බොහෝ කල සිට ඇසුරු කළ කාම භාණ්ඩ ඇසුරු කළ හුරුව තියනවා ගෙවල් දුරවල් රන් රෙදි මුතු මැණි දුව පුතා අම්මා තාත්තා කියලා ඒ වගේම බාහිර දකින් ඉස්සලා තිබුණු දැක්කන් පස්සේ තියෙන ඒ වගේම තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා මේ ආශ්‍රව බලවත් වැඩි. කිට්ටු කරන්නවත් බෑ දකින්න. එහෙනම් දැන් අපිට ආශ්‍රව අඩු වෙන්න ක්‍රමයක් ඕනේ. ඒ ආශ්‍රව අඩු වෙනවා මොකද චිත්ත සමාධිය ඇති වෙනකොට කියලා එහෙනම් මේ ඇත්ත ඇති ඇති දකින්න උපකාර පිණිස සමාධියක් ඕනේ. ඒ සමාධිය ඇති කරගන්න තියෙන්නේ මොකද්ද? උත්සාහයෙන්. නූපං අකුසල ධර්ම නූපදවන්ත උපං අකුසල ධර්ම දුරු කරන්ට. නූපං කුසල ධර්ම උපදවන්ත උපං කුසල ධර්ම වැඩි දියුණු කරන්ට ඕනේ කියන උත්සාහයෙන්. උත්සාහයෙන් සිහිය පිහිටුවා ගන්න ඕනේ කාය වේදනා චිත්ත ධම්ම කියන ටිකේ ආන් ඒ විදිහට සිහිය පිහිටුවාගෙන හිත සමාධි කරන්න පුළුවන්. ඒ සමාධිය ගන්ට උපකාර වෙන විදිහට සිහිය පිහිටුවාගෙන උත්සාහයෙන් සිහිය පිහිටුවා ගන්නවා කියන එක කරන්ට අපහසුයි දුෂ්කරයි කය වචන අසංවර වෙච්ච කෙනෙකුට නිතරම තමන් තමන්ගේ මනස තුල පසුතැවිලි වෙන පැවැත්මක් පසුතැවිලි වෙන ජීවිකාවක් රැකියාවක් තියෙනවා නම් ඒ වගේම තමන්ගේ හිත කය වචනය රළු වෙන දැඩි වෙන ලීතේවම අත් ඇතුව කටයුතු කරන මේ වගේ රළු පැවැත්මක් තුල චිත්ත සමාධියක් ඇති කරගන්න බෑ ඒ නිසා චිත්ත සමාධියට උපකාර වෙනස කය වචන දෙක සංවර කරගන්නට ඕනේ. වාචා කම්මන්ත ආජීව. වචනය කායික ක්‍රියාව දිවි පැවැත්මක් දැහැමි කරගන්න ඕනේ. එහෙම දැහැමි කරගෙන ඒකට තමයි අපි පන්සිල් අටසිල් සමාදන් වෙලා පුළුවන් විදිහට ඒක ආරක්ෂා කරන්න හදන්නේ. එහෙනම් දැන් ප්‍රතිපදාවක් ඇටියට ගන්නකොට පටන් ගන්න තියෙන අපිට සීලය පැත්තෙන්. අපි පංසීල් හරි අටසිල් හරි උපෝසත අෂ්ටාංග සීලියක හරි ආජීව අෂ්ටාංග සීලියක හරි පිළිතලා කය වචනය සංවර වෙන විදිහකට සිතුවිලි විසිරලා නොවන විදිහට විතික්‍රමයක් ඇති නොවන විදිහට කය වචන දෙක පුළුවන් තරම් සංවර කරගන්නට ඕනේ. හොඳට මතක තබා ගන්නට ඕනේ මම මේ දේවල් මේ වැරදි කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙච්ච පමණකින් හරියන්නේ නැහැ. ඒ පොරොන්දු වෙච්ච දේ එහෙම නැත්නම් මේ සීල් ගත්තේ වෙන මොකුත් නෙමේ කය වචන දෙක සංවර කරන්න ගියාම මට හිත සංවර කරගන්න වෙනවා සීල් රකින්න නම් හිත සංවර කරගන්න ගියාම සංවර කරගන්න නම් මට උත්සාහයෙන් සතිපට්ඨාන වඩන්න වෙනවා සතිපට්ඨානේ වඩන කෙනෙක් විතරමමයි සීල් රකින්නේ වෙන කිසි කෙනෙකුට සීල් රකින්න බෑ කියලා ධර්මයේ සඳහන් වෙනවා එතකොට මෙන්න මේ සිවුරක් ඉන අදහසෙන් උත්සාහයෙන් සතිපට්ඨානෙ වඩනකොට එක පැත්තක මේ සීල පිරිසිදු වෙනවා අනිත් පැත්තකින් සීල පිරිසිදු වෙනවා කියලා කියන්නේ ආශ්‍රව ධර්ම අඩු වෙනවා නීවරණ ධර්ම අඩු වෙලා හිත සමාධි වෙනවා හිත සමාධි වුණාම ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් උන දැන් මාර්ගය ගැනත් ওই විදිහට යදන්නවා දැනගෙන දැන් සීලයක පිළිතලා එහෙනම් උත්සාහයෙන් සතිපට්ඨානෙ වඩලා හිත සමාධි කරන්න උන වායාම සති සමාධි. එහෙම සමාධිය වඩන්නේයි කියලා තෑ දන්නවා අර විපාක ස්කන්ධ ටික පිළිසින් දකින්න. සිල්වත් වෙලා උත්සාහයෙන් සතිපට්ඨානෙ වඩනකොට මෙන්න මේ සතිපට්ඨානෙ වඩන තැනක තියෙනවා පින්වතුනේ ධර්මතා දෙකක් වුණ ගන්නවා. සමත විපස්සනා කියන ධර්මතා දෙකක් තියෙනවා. මේ හිත හදා ගන්න පැත්තට නීවරණ ධර්ම ආශ්‍රව අඩු කරන පැත්තට. ඒ සමත විදර්ශනා කියන ධර්මතා දෙක තමයි මේ සතිපට්ඨාන මට්ටමේදී මතක් කරන සති සම්පජන්‍ය කියලා. සිහිය සහ නුවණ කියන ධර්මතාව දෙක. එතන සිහියක් තියෙනවා නම් ඒ සිහිය චේතෝ සමතේ භජනය කරනවා. ඒ වගේම යම් සම්පජඤ්ඤයක් තියෙනවා නම් නුවණක් තියෙනවා නම් ඒ නුවණ සම්මාදිට්ඨිය ඇත්ත ඇටි භජනය කරනවා. මේ සති සම්පජඤ්ඤය තුල තව පැත්තකින් තියෙන සමත විදර්ශනා කියන ධර්මතා දෙක ඇති වෙන විදිහට. ඉතින් අවශේෂ කමටහනුත් මම ඉදිරියේදී පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. අද ඉඳලා මම මේ සතිපට්ඨානය ගැන චිත්ත භාවනාවන් ගැන විදර්ශනා කරන හැටි කියලා දෙනවා. එතකොට ආපහු ඇයි මේවා මේ කියලා දෙන්නේ නැත්නම් ඇයි අපි භාවනා කරන්නේ කියලා ආපහු ආපහු ඔයගලන්ට අහන්න ඕනේ නැහැ අහන්න වෙන්නේ නැති වෙන්න ඕනේ. ඔයගොල්ලෝ කාරණාව දැනගෙන තියෙන්න ඕනේ. මේ භාවනාවට දෙපැත්ත තියෙන්න ඕනේ. දෙපැත්ත කියලා කිව්වේ උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩන් උපකාරයි වාචා කම්මන්තා ජීව කියන ටිකේ පිහිටියාම සීලයක ඇයි එහෙම පිහිටලා මේක කරන්නේ එහෙම කරනකොට නීවරණ ධර්ම ආශ්‍රව අඩු වෙනවා ඒ ආශ්‍රව ධර්ම අඩු වෙන එකට තමයි චිත්ත සමාධිය කියලා කියන්නේ අනේ චිත්ත සමාධියට දකින අහන දේවල් වල ඇත්ත ඇති හැටි දකින්ද සිහි කරන්න විතරයි ඕනේ. සිහි කරන්න විතරයි ඕනේ ඇත්ත ඇති හැටි පේනවා. ඇයි ඇත්ත ඇති හැටි බලන්නේ? එහෙම ඇත්ත ඇති හැටි බලනකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින තුන් භූමියම ඇති කරන්නට පුළුවන්. සංස්කාර නිමිති එකක්වත් අපේ මනසේ හැදෙන්නේ නැහැ, ඇති වෙන්නේ නැහැ. එහෙම වුණාම තණ්හාවට ආහාර නැහැ. තණ්හා උපාදාන වශයෙන් හැසිරিলা භවය හදාගන්න බෑ. එහෙම මේ දුක අවසන් වෙනවා කියලා දන්න නිසා, දකින නිසා. එහෙනම් දැන් අපි මේ උත්සාහයෙන් සතිපට්ඨානය වඩන්නේ කොහොමද කියන කාරණාව ගැන පැහැදිලි කරලා පැහැදිලි කරගනිමු. එතනදී අද අපිට පුළුවන් ප්‍රමාණයක් අපි කතා කරලා ඊගාව වාරවලදීත් ඊට අවශ්‍ය ටික කතා කරමු ඊගාව අවස්ථාවලදී මේ සතිපට්ඨානේ වඩන්නේ ඇයි මොකද්ද කියන හේතුව මේ වගේ නැවත නැවත මම පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙන්නේ නැහැ ඒ හින්දා හොඳට මතක තබා ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මන් දැන් මේ ආනාපාන සතිය වැඩුව නැත්තම් මේ අසුභ භාවනාව කළා මට පිළිකුලක් පේනවා. හොඳට හිත දුවන්නේ දැම්මම මොකද්ද කරන්න ඕනේ කියලා එහෙම අහන්න වෙන්නේ නැහැ අහන්න එම්පා. මේ පැහැදිලි කරලා තියෙනවා කල් ඇතුවම මේක කරන්නේ ඇයි කරන්නේ කොහොමද කියලා. සීලයේ පිළිතලා මේක කරන්න ඕනේ ඒ කරන්නේ මෙන්න මේ ඇත්ත දකින්න. කරන හැටි දැන් පැහැදිලි කරලා දෙනවා මම ඈ. හරියට. එතකොට ඒ සතිපට්ඨාන සූත්‍රය තුල සති සම්පජන්‍ය කියලා ධර්මතා දෙකක් තියෙනවා කියලා මතක් කළාම සිහිනුවන කියලා. එතනදී කායගත සතිය කායानुපසනා කියන කොටස අපි ඉස්සෙල්ලා විස්තර කරමු. විස්තර කරලා බලමු. ඒ කායानुපසනා කියන කොටසේ ආනාපාන පබ්බය ඉරියාපත පබ්බය සති සම්පජන්‍ය පබ්බය කියන ටික විශේෂයි. ඒක වෙනම කොටසක්. ඊට පස්සේ අ දුක්ඛින්සාකාර පබ්බය ඊට පස්සේ චතුධාතු අවස්ථාන නව සීවිතිකේ තව පැත්තක්. ආධ්‍යාත්මික කමඨහන් හයක් තියෙයි. හයේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ ලක්ෂණ දෙක තමයි මුලින් මතක් කළ ආනාපාන පබ්බය ඉරියාපත සති සම්පජන්ණය කියන ටික සමත පූර්වාංගමයි. ඔය තුල ඍජුවම තියෙන්නේ සිහිය පිහිටුවා ගන්න. ප්‍රධානයි සිහිය පිටුවා ගැනීම නුවණ ඊට අනුගතව පවතිනවා. අප්‍රධානයි නුවණින් උදව් වෙනවා. නුවණ උදව් කරගන්නවා නුවණ උදව් වෙනවා. සිහි නුවණ තියෙනවා නමුත් සිහිය ප්‍රධානයි. ওই ටිකේ තමයි හොඳට සිහිය කියන එක පිටවන්නේ. එතකොට මෙන්න මේ චතු ධාතු අවස්ථාන ද්වත්ින්සාකාරයේ චතු ධාතු අවස්ථාන නවසිවතකේ කියන ටික කොටස කමඨාන් ටික විදර්ශනා පූර්වංගමයි. ඒකේ සිහිය තියනවා සමතය තියනවා හැබැයි නුවණ ඇත්ත ඇති හැටිය මුල් කරගෙන නුවණින් යුක්ත වූ පච්චවික්කණය ප්‍රත්‍යවේක්ෂා මුල් කරගෙන තියෙනවා. ඒ ටික විදර්ශනා පූර්වංගමයි. සමත විපස්සනා කියන දෙකම සති සම්පජන්‍ය කියන ධර්මතා දෙක මේ තුල තියෙනවා සිහිය කියන කොටසට නුවණ උපකාරයි හැබැයි සිහිය ප්‍රධානයි විදර්ශනා කියන කොටසට සිහිය උපකාරයි හැබැයි ඇත්ත දකිනවා කියන ටික ප්‍රධානයි මෙන්න මේ විශේෂණය මේ දෙපැත්තක් තියෙන්නේ ඇයි පරායන වර්ගයේ අජිත මානවක ප්‍රශ්නයේදී අජිත කියන මානවකේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා සවන්ති සබ්බදී සෝතා එතකොට මේ ලෝකයේ හැම කල්ලි මේ කෙලෙස් සෝතස් ගලාගෙන හැලෙනවා එතකොට ඒ කෙලෙස් සෝතයන්ට සෝතයන්ගේ වාරණය මොකද්ද? එතකොට ඒ කෙලෙස් සෝතයන්ගේ වැළැත්ම මොකද්ද කියලා ප්‍රශ්නයක් අහනවා. හැම කල්ලි මේ කෙලෙස් සෝතස් ගලාගෙන හැලෙනවා නැත්නම් මේ ස්පර්ශ ආයතන හය හරහා කෙලෙස් නැමැති සැඩ පහරවල් සෝතයන් වැටුනහම ගොඩෙන්න බැරුව ගහගෙන යන කෙලෙස් සැඩ පහරවල් ගලාගෙන පහිනවා මේ කෙලෙස් සැඩ පහරවල් සංවර වෙන්නේ කොහොමද මේක නවත්ත ගන්නෙ කොහොමද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යානි සෝතානි ලෝකස්මින් මේ ලෝකේ යම් කෙලෙස් රූපස් තියෙනවා නම් සත්‍ති තේසං නිවාරණං සිහිය තමයි ඒවේ වැලක්ම සතිතේ සම්නිවරණං සෝතානං සංවරං භූමි සෝතයන්ගේ සංවරය කියනවා පඤ්ඤායති පිටියරේ ප්‍රඥාව ඒ කෙලෙස් පසඳලනවා කෙලෙස් වහලා දානවා සිහියෙන් කෙලෙස් වලක්වනවා නුවණින් කෙලෙස් පැත්තට යන්න තියෙන ඉඩ වහලම දානවා මෙන්න මේ සිහිය සහ නුවණ කියන ධර්මතා දෙක මතයි මේ කෙලෙස් සැඩ පහරවල් නවත්තන්නට වෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දේශපාලි අජිත මානවක ප්‍රශ්නයේදී. එතකොට අන්න ඒ ටික තමයි මේ කෙලෙස් රොටස් කියලා කියන්නේ ආශ්‍රව නිවර්ණ වලට. ඒක සංවර කරගන්න සහ ඒකට වහලා දාන්න තියෙන දේ තමයි සම්මතයකින් එක සංවර කරගන්නවා කෙලස් ඇවිස්සෙන එක සංසිඳව ගන්නවා විදර්ශනාවෙන් නැත්තම් නුවණින් ඇත්ත දැකීමෙන් එකට මේ පැත්තට යන්න දෙන්නේ නැහැ ඒක ඒ පැත්ත වහලම දානවා දැන් අපි පොඩ්ඩක් ඉස්සලාම සතිතේ සංනිවාරණ ඔවුන්ගේ වැළැක්ම සිහියයි සිහියෙන් කෙලෙස් සෝතස් වළක්වන හැටි ගැන කතා කරමු. එතනදී <clears throat> මතක් කළා කායගත සති කොටසදී කායානුපස්සනාව කොටසදී මුලින්ම තියෙන කමඨහන් තුන ආනාපාන පබ්බේ ඉරියාපත පබ්බේ සති සම්පජන්‍ය පබ්බේ කියන්නේ ඍජුවම ආවරණීය ධර්ම හෙට්ටු වෙන සිහිය කියන එක තීව්‍ර කරන සිහිය කියන එක පිහිටුවන්ට උපකාර වෙන කමඨාණක් ඈ එතනදී මුලින්ම සිහිය පිහිටුවා ගන්න සිහියුරු කරන්න ආනාපාන සතිය වඩන හැටි ආනාපාන සතිය වඩනකොට පින්වතුනි මේ ආනාපාන සති කමඨාන ගත්තාම අනිත් හැම කමඨානකට වඩා ටිකක් වෙනස්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනා කළ කමඨහන් 40ක් තියෙනවා සමත 40 කමඨහන් කියලා සමාධිය ඇති කර ගැනීම පිණිස. චිත්ත භාවනා නැත්තම් හිත වඩනවා කියන කාරණාවේදී නිවරණ ධර්ම දුරු කරගන්නට ආශ්‍රව ධර්මයන් හෙට්ටු කිරීම පිණිස චේතෝ සමති ඇති කර ගැනීම සඳහා කමඨං 40ක් තියෙනවා. ඒ කමඨං 40න් කමඨං 39ක්ම එක පැත්තක් මේ ආනාපාන සති භා කමඨාන තනියම එක පැත්තක්. ඇයි මම එහෙම මතක් කළේ? අනිත් කමඨහන් 39ම අනිත් හැම කමඨහනක්ම යෝනිසෝ මනසිකාර බලයෙන් නෝනින් මෙනෙහි කරලා තමයි හිත සමාධි කරගන්න වෙන්නේ. කෙලෙස් විතර්ක අකුසල විතර්ක වෙනුවට නික්ලේශී කුසල සහගත විතර්කයන් උපද්දලා ඒ විදිහට විතර්කණය කරලා කරලා කරලා ආන් අර නීවරණ වලට හුරු ආශ්‍රව වලට හුරු පැත්ත අතහැරවනවා ගෙවා දානවා ඒ විදිහට කළා හිත සමාධි කරනවා හරියකට වේගෙන් යන බෝට්ටුවක් බෝට්ටුව යන්න උපකාර වෙච්ච රිටක් තියෙනවා ඒ රිටම අනිත් පැත්තට අල්ලලා ප්‍රතිවිරුද්ධ පැත්තට අල්ලලා රිටේ බලෙන් නවත්තනවා වගේ රිටම උදව් කරගෙන බෝට්ටු අපි යම් දිහාවකට යන්න හබල් ගෑවනම් ඒ හබලම ඒ රිටම උදව් කළා ප්‍රතිවිරුද්ධ පැත්තට තබලා අර බෝට්ටුව නතර කරගන්නවා වගේ විතර්කයන් නිසා ඇවිස්සිච්ච මනස විතර්ක බලෙන්ම සංසිඳ වෙනවා. නමුත් මේ ආනාපාන සති කමඨහනේ ලක්ෂණයක් තියෙනවා ආදිමේ පටන් පටන් ගත්ත මොහොතේ පටන් හැම වෙලාවෙම අරමුණු සංසිඳ වෙන කමඨහනක් අරමුණක් සංසිඳ වීම සඳහා තව අරමුණක් ගන්නවා නෙමෙයි සියලුම ආකාරයක අරමුණු සංසිඳ වීම වශයෙන් තියෙන කමඨහනක් ඉතින් ඒකෙදි අනිත් කමටහන් වලට වඩා ගොඩාක් සිහියක් තියෙන්නට ඕනේ ගොඩාක් නුවණක් තියෙන්නට ඕනේ ආනාපාන සති භාවනාවේදී ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස ආනාපාන සති භාවනම් වදාමි මහමෙනිනේ සීය මුලා වූ නුවණ නැති කෙනාට මං ආනාපාන සතිය කියන්නේ නැහැ කියලා. නිතරම ওই අවධානය අතහැරලා මුලා වෙච්ච සිහි අරමුණෙන් අරමුණේ ඔහි දුවන්ඩ ඉඩ දෙන එක අරමුණක තීව්‍රව දැඩිව හිත තියාගන්න උත්සාහවත් වෙන්නේ නැති බැරි ඒ වගේම උත්සාහවත් වෙන්න නුවණ භාවිතා නොකරන කෙනාට ආනාපාන සතිය මම කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කියන හොඳ තීව්‍ර නුවණක් හොඳ තීව්‍ර වුමනාවක් තියෙන කෙනෙකුට තමයි ආනාපාන සති භාවනාව වඩන්න පුළුවන්. ඉතින් මේ ආනාපාන සති භාවනාව සාපේක්ෂයෙන් ගත්තාම බොජ්ජංග භාවනාව කියලා කියනවා. මේ ආනාපාන සති භාවනාව එකම කමතහන තුළින් සතිපට්ඨානේ සත්‍ය බුද්ධංග වැඩිලා විද්‍යා විමුක්ති පළපසක් වෙන තැන දක්වා අරගෙන යන්නත් පුළුවන්. ඒ ඒකට විදර්ශනාවත් උදව් වෙන විදියට යොදාගත්තාම දැන් මම මෙතිද්දි මතක් කරන සතිපට්ඨානයේ සීය පිටවන කොටස විතරයි. සීය පිටවන කොටස විතරයි. එතකොට එතනදී වැඩි වෙලාවක් එක ඉරියව්වක ඉන්න පුළුවන් වෙලාවක් වෙන්න ඕනේ මේ ආනාපාන සති භාවනාව හුරු කරන්න හුරු වෙන්න හුරු වෙච්ච කෙනෙකුට නම් ඕන ඉරියව්වක ඕන ශනිකව සමම ඒ 100ට එන්න පුළුවන්. නමුත් ආධුනික කෙනෙකුට සියල්ල ගන්න හරි අමාරුයි. මොකද වෙන උපකාරක ධර්මයක් නැහැ. ස්වල්ප ඇසිල්ලේ හිත අහකට යන්න පුළුවන්. ඉතින් දැඩි කැපකිරීමක් හොඳ වමනාවක් ඕනේ. ඒ නිසා ඉඳගෙන හරි කුමන හරි ඒ ඉඳ ගන්නකොට Tamanට අසනීපයක් අපහසුයක් තියෙනවා නම් පහසු ඉරියව්වක ඉඳලා එහෙම නැතිනම් බුදුරජාන් වහන්සේ දේශනා කළ පරයන්කේ බඳ ගන්න පුළුවන් නම් ඇත්තට මේ සිහිය අවදි වීමේ ප්‍රතිශතය වැඩි. ඉඳගන්න ඉරියව්ව තුල එකද පරයන්ක බඳගෙන ඉඳ ගන්න පුළුවන් නම් කොන්ද ඍජුව තබාගෙන මේ තීන මිද්දේට වැටෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ වගේ හිත අල්ලගන්න බැරි වෙලාවක් කැප කරන්න පුළුවන් අවස්ථාවක් එබඳු ඉරියව්වකට ඇවිල්ලා මේ ආනාපාන සතිය වඩන්න ඕනේ. ආනාපාන සතිය වඩන්න ඉස්සෙල්ලා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. එතකොට සිහිය අභිමුඛ කොට තබා ගන්න ඕනේ. සිහිය අභිමුඛ කොට තබා ගන්න ඕනේ. විභංග ප්‍රකරණේ ඥාන විභංගයේදී ධ්‍යාන ලබා ගන්න හැටි ධ්‍යාන දක්වා හිත වඩන්නේ කොහොමද කියලා විස්තර කරන ඒ කොටසදී අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ හොඳට බෙදලා පෙන්නනවා අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකග්ගේවා මුඛ නිමිත්තේ මේ සිහිය එළඹ සිටියේ වෙයි මනාව එළඹ සිටියේ වෙයි නාසිකග්ගේ හෝ මුඛ නිමිත්තේ නාසිකග්ගේ හෝ මුඛ නිමිත්ත කියන ධර්මතා දෙකක් පෙන්වන්නේ පින්වතුනි චරිත නානත්වයේ මත. කෙනෙකුට හිත කොහාටවත් යන්නේ නැතුව එක තැනක හිත තබා ගන්න පහසි උපකාරයි තොල් දෙකේ හිත තබා ගත්තාම හිත දුවන්නේ නැතුව තබා ගන්න පුළුවන්. තොල් දෙක ප්‍රකටයි. තව කෙනෙකුට නාසය අග නැත්තම් නාසය නිමිත්ත කරගත්තාම හිත දුවන්නේ නැතුව හිත එතන තියාගන්න පුළුවන් නාසය පහසු උපකාරයි. ඉතින් මෙන්න මේ එක එක චරිත මත මේ නිමිති දෙක පෙන්වන්නේ දෙකම අනිවාර්යෙන් ඕනේ දෙකම කරන්න කියන එක නෙමෙයි. ඒකෙදි කෙනා කෙනාට තමන්ට තේරුම් ගන්න පුළුවන් ඒක කොහොමද කියලා ඇස් දෙක වහගෙන තමන්ගේ මූණ සිහි කරගන්න සිහි කළ තොල් දෙක දිහා නාසය දිහා හිතෙන් බලන්න ඇස් දෙක වහගෙන හිතෙන් තමන්ගේ මූණ සිහි කළා තමන්ගේ තොල් දෙක දිහා නාසය දිහා බලන්න බලනකොට හිතට නාසයට වඩා තොල් දෙක හොඳට පැහැදිලි නම් පේනවනම් එයා කමතහන හැටියට හිත සබඳ වුණු තොල් දෙකේ. එහෙම බලනකොට තොල් දෙකට වඩා නාසය හොඳට ඇතිකමට දැනෙනවා නම් හිතට වැටෙනවා නම් තේරෙනවා නම් එයා මේ භාවනාව කරන්න හිත තබන්න ඕනේ නාසිකාග්‍රේ. ඊගාවට තව අප්‍රකටන මෙහෙමත් කරන්න පුළුවන් තොල් දෙකට හෝ නාසයට අපි කියමු දැන් තොල් දෙක හොරු කියන කෙනෙකුට ආ නාසිකාග්‍රේ කෙනත් ඒ විදිහට ගන්නේ තව ටිකක් පැහැදිලි කරගන්න තොල් දෙක ගාවට තමන්ගේ ඇඟිල්ල ගෙනහිල්ලා ඇඟිල්ල ස්පර්ශ කරනවා. දැන් ඇඟිල්ල තොල් දෙකේ වදිනවා. ඇඟිල්ල තොල් දෙකේ වැදිලා තියෙන තැනට හිත යොමු කරලා දැනුම් සහගතව හිත තබාගෙන හිමීන් ඇඟිල්ල ගන්නවා. උන් එතකොට දැන් ඒ තොල් දෙක ගාව හිත යොමු කරලා තොල් දෙක ගැන දැනුම් සහගත බවක් හිතට හසු වෙලා තියෙනවනේ. ආන් ඒකට තමයි දැන් සති නිමිත්ත හිත තියාග සති නිමිත්ත තමයි තොල් දෙක සිහිය සති නිමිත්ත පිහිටවා ගන්න. එහෙම නැත්නම් නාසයට ඇඟිල්ල ස්පර්ශ කරනවා, තබනවා. නාසයට ඇඟිල්ල ගැටෙන තැනට හිත යොමු කරලා නාසයට ඇඟිල්ල ගැටලා තියෙන තැන දැනුම් සහගත කමක මිදීමෙන් ඇඟිල්ල ගන්නවා. එතකොට දැන් ඔන්න සිහිය නාසිකක් කියලා. ඔන්න ওই විදිහට ඉස්සෙල්ලා තොල් දෙක හෝ නාසිකාග්‍රය කියන දෙකෙන් එකකට හොඳට සිහිය පිහිටුවා ගන්නවා. හිතට දැනෙන විදිහට තොල ඇතිකම. තොල් දෙක ඇතිකම දැනුම් සහගත බවකින් දැන් වෙන මුකුත් පේන්නේ නැහැ වෙන මුකුත් දන්නේ තොල් දෙකට හිත යොමු කරලා තියනවා තොල් දෙක තියනවා කියලා දන්නවා. එහෙම නැත්නම් ආසය තියනවා කියලා දන්නවා. අන්න ඒ විදිහට දැනුම් සහගතව ඉඳගෙන සෝ සතෝ වාස සති සතෝ සපස සති සෝ සතෝ වාස සති දැන් ඒ විදිහට සිහියෙන් ඉඳගෙන ඒ සිහියෙන්ම සෝ සතෝ වාස සති ඒ සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා දැන් සති නිමිත්ත හෝ නාසය ගැන තමයි දැනුම් සහගතව තියෙන්නේ හිතට අහුවලා තියෙන්නේ අස්වාස කරනවා ප්‍රස්වාස කරනවා අස්වාස ප්‍රස්වාසය ගැන නුවණින් දන්නවා අස්වාසය ප්‍රස්වාසය ගැන හිත යොමු කරන්නේ එතකොට කොහොමද මේ අස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් අස්වාසය ලුහුඩු වෙන්න පුළුවන් ප්‍රස්වාසයේ ලුහුඩු වෙන්න පුළුවන් ආස්වාස ප්‍රස්වාසයේ දීර්ඝ හෝ ලිහුඩු වෙන්න පුළුවන් මේ දිගයි දිගයි කියලා ලුහුඩු ලුහුඩු කියලා හිතන්න කියනවා නෙමෙයි දැන් සිහිය තියාගෙන සති නිමිතිට තියාගෙන සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනකොට ආස්වාස ප්‍රස්වාසයේ ඔබට මේ මේ විදිහට දැනේ මේ මේ විදිහට දැනෙද්දිත් ඔබ ඒ දැනෙන ආස්වාස ප්‍රස්වාසයේ සිහියෙන් සිටිය යුතුයි කියන එකයි කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ සිහියෙන් සිටින වටපිටාව ගැන කියන්නේ. එතකොට කිසිම වෙලාවක සති නිමිත්ත අතහැරලා ප්‍රස්වාසය අනුව යන්නේ නැහැ. සති නිමිත්ත අතහැරලා ආස්වාසය අනුව යන්නේ නැහැ. සති නිමිත්ත අතහැරලා නාසය හෝ තොල් දෙක ගැන දැනුම් නැතුව අස්වාසි ප්‍රස්වාසි විතරක් ඉන්නේ නැහැ. අස්වාසි ප්‍රස්වාසි විතරක් ඉන්නේ නැහැ. තෝල් දෙක ගාව දැනුම් සහගතව ඉන්නවා ඉන්නකොට ආස්වාස වෙනවා ප්‍රස්වාස වෙනවා නෝනින් දන්නවා. ඔබට ප්‍රධානව අහුවෙලා තියෙන්නේ නාසය හෝ තොල් දෙක අප්‍රධානව දන්නවා. <coughs> අප්‍රධානව දන්නවා ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව. උදාහරණයක් ඇටියට දැන් මේ මන් ධර්ම දේශනා කරන මේ ඉස්සරහ තියෙන මේ ඉස්සරහ තම්බාජනයක් කියලා තියෙනවා. <coughs> දැන් මම මේ තම්බාජනේ දිහා බලනවා. වෙන කොහොමවත් බලන්නේ තම්බාජනේ දිහා හොඳට සිහියතුව බලාගෙන ඉන්නවා. ඉන්නකොට තම්බාජනේ ඉස්සරහෙන් එක්කෙනෙක් එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට යනවා ටිකක් ඈතට ගිහිල්ලා එනවා මේ පැත්තට ඈතට ගිහිල්ලා එනවා මේ පැත්තෙන් ටිකක් ළඟටත් ගිහිල්ලා එනවා හැබැයි මේ කෝප්පේ තම්බාජන දිහා බලාගෙන ඉන්න මට පෙනෙනවා ඒට ඉස්සරහෙන් කෙනෙක් එහාට යනවා මෙහාට යනවා හැබැයි මම පම්බාජනෙන් S2 ඉවතට අරගෙන යන කෙනා දිහා යන පැත්තට ගියෙත් බැලුවෙත් නැහැ ආපහු ගිය පැත්තට බැලුවෙත් නැහැ. එයා ළඟට ගියා දුරට ගියා නේද කියලා ඒ පැත්තට අරමුණු කෙරුවෙත් නැහැ. තම්බාජනේ දිහාම බලාගෙන ඉන්නකොට එයා එතනින් එහාට මෙහාට යන බව නුවණින් දන්නවා මම. ආන් ඒ වගේ තම්බාජනේ දිහා බලාගෙන වගේ හිතෙන් නාසිකග්ගේ හෝ මොක නිමිත්ත දිහා බලාගෙන ඉන්නවා. ඉන්නකොට ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. එතකොට මෙන්න මේ විදිහට සිහිය පිහිටුවා ගන්න හුරු වෙන්න ඕනේ. සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ සිහිය පිහිටුවන එක. මොකද්ද? ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහගතව නාසය හෝ තොල් දෙක ගැන තුල කොහාටවත් යන්නේ නැතුව හිත පිහිටලම ඉන්න කම ටික ටික ටික ටික වැඩි දියුණු කරනවා වඩනවා සත්‍ය නිමිති හිත තියාගෙන අස්වාස ප්‍රස්වාසයට දැනුම් සහිතව ඉන්නවා වෙන කිසිම දෙයකට හිත යොමු වෙන්න දෙන්නෙත් නැහැ යොමු කරන්නෙත් නැහැ කියන අදහස. එහෙම හිතියට ඉන්න බෑ දන්නේම නැහැ. අමතක වෙලා කළ කී දෙයකට හිත යොමු වෙලා නැත්තම් බහැර කෙනෙක් හෝ දෙයක් සිහි වෙලා හිතේ හිතේ විශාල කතාවක් පටන් අරගෙන ආපහු මතක් වෙච්ච ගමන් සනිකව තියෙන ප්‍රතිකර්මය විසඳුම තමයි කමට අනෙන් අහකට ගියා කියලා දැනගත්ත ගමන් ආපහු මතක් කළ සති නිමිත්තට එනවා නාසය ගාව හෝ තොල් දෙක ගාව හිත තබා ගන්නව මතක් කරලා හිත තබාගෙන ආපහු හිත දැන්නම් කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියන අදහසෙන් 100ෙන් අස්වස් ප්‍රස්වාසයේ තුල ඉන්නවා සති නිමිති තියාගෙන අස්වාස ප්‍රස්වාසයට 100ෙන්ම දැනුම් සහගතව ඉන්නවා හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා ඒත් අහකට යනවා ආයෙත් මතක් කරලා ගන්නවා ආයෙත් සති නිමිති තියාගෙන සිහියෙන් අස්වස ප්‍රස්වාසයට ඉන්නවා. ආයෙ අමතක වෙනවා. ආයෙත් ගන්නවා. මේ විදිහට පුළුවන් වෙලාවක් උත්සාහවත් වෙනවා. හිත වඩනවා කියන්නේ මේකට තමයි හුරු කරනවා කියන්නේ අපිට හිත කොහාටවත් දුවන්නේ නැතිනම් තබපු හිත තබාගත නිමිත්තේ හොඳට තියෙනවා නම් අර භාවනාවක් කරන්න ඕනේ නැහැ. භාවනාවක් වෙන්න ඕනේ අර්ථ වෙලා. එහෙම බැරි නිසා එහෙම එක තැනක හිත තියෙන්නේ නැති නිසා දුවන නිසාම තමයි මෙහෙම එකක් හුරු වෙන්නේ. අනේ වඩන්න බෑ. හිත දුවනවා. කියලා නිකන් ඉන්න හිත දුවන හින්දා තමයි මෙහෙම එකක් කරන්නේ මේ. එතකොට මේ විදිහට හිත අහකට යනවා ආපහු මතක් කරලා ගන්නවා. හිත අහකට යනවා ආපහු මතක් කරලා ගන්නවා. මුලින් දවසේ මුලින් විනාඩි 5ක් 10ක් කරනකොට කල් කදුරු වගේ කරන්න බෑම වගේ හිත හැදෙන්නේ නෑම වගේ. මගේ හිත නම් ලෝකේ කාගේ හිතක් ඇතුළත හදන්න බැරි මට්ටමේ හිතක් තියෙන්නේ වගේ තැනකින් තීරෙයි. එච්චරට අපේ හිත වල් වැදිලා. නමුත් මුතුනේ මේක හරි පුදුමයි. ඔයා උදේ වරුවේ මේ විදිහට හිත තබා ගන්නවා චුට්ටක්වත් ඉන්න බෑ ඒත් අහකට යනවා. ආයෙත් ඔයා උත්සාහවත් වෙනවා. ආයෙත් ඉන්න බෑ අහකට යනවා. ආයෙත් උත්සාහවත් වෙනවා. නමුත් ඉන්න බැරි වුණා. නමුත් ඔයා උත්සාහවත් වුණා. පින්වත්නි හරිය පුදුමයි. හවස් වරුවේ භාවනාවක නිදගත්තොත් අර උදේට වඩා වෙනසක් තියෙයි. උදේට වඩා චුට්ටක් පුළුවන්. ඒත් ඉන්න බෑ අහකට යනවා. උදේ හවස් වරුවේදී බෑයින්ද අහකටම යනවා. දශමයක් තියාගන්න බෑ. නමුත් හිත තබා ගන්න උත්සාහවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ මේ විදිහට ආයෙත් අමතක කරනවා ආයෙත් කරනවා ආයෙත් අමතක කරනවා ආයෙත් කරනවා මේ විදිහට නැවත නැවත කරලා බැරි කමම අතහැරියා. හැබැයි පහුවදාට හිත තබනකොට ඊයට වඩා ලොකු වෙනසක්. මේ වගේ කොච්චර අමාරු වුණත් බෑ කියලා අතහරින්න නැතුව එක දවස් 3-4ක් කරලා බලන්න සම්පූර්ණ පෙරපසු වනසක් පෙනේ. හොඳට මතක තබා ගන්න මෙහෙම යමක් කරන්න වෙන්නේ, උපායක් කරන්න වෙන්නේ හිත එක තැනක තියෙන්නේ නැති හින්දාමයි. හිත දුවන හින්දාමයි. එක එක අරමුණු සිහි කර කර රස්ති අදී ඇවිදින හින්දාමයි. ඒ හින්දා තමයි අපිට මේ ආවරණීය ධර්ම වැඩි, ආශ්‍රව වැඩි. එහෙම දුවන්න බෑ කියන්නේ ආවර්ණීය ධර්ම වලට ආශ්‍රව වලට තමයි ඉඩ නැත්තේ. ඉතින් ඒක හුරු නැහැ. හුරු කරන්න ඕනේ. හුරු කරන එක වඩන්න පුළුවන් එකක්. සතිපට්ඨානෙ වඩනවා කියන්නේ මේ සිහිය පිහිටුවන එක වඩන්න පුළුවන්. සත්‍ය නිමිත්තේ හිත පිහිටුවා ගන්න එක වඩන්න පුළුවන්. අද දශමයක්වත් සිහිය පිහිටුවා ගන්න බෑ සත්‍ය නිමිත්ත පිහිටුවාගෙන ඉන්න බෑ. සත්‍ය නිමිත්තේ හිත පිහිටුවා ගන්න එකයි මේ අපේ අර්ථය. සති නිමිත්තේ හිත පිහිටුවා ගන්න එක වලක්වල අහකට යන එක නවත්තන්න උපායක් තමයි අස්වාස ප්‍රස්වාසය අනුව ඔය දන්නා කමින් හිටිය එක. අස්වාස ප්‍රස්වාසයේ දන්නා කමින් ඉඳින්න උපාය තුලින් අපි වඩන්නේ නාසය ගාව හෝ තොල් දෙක ගාව හිත බැඳීම පවතිනවා වෙන කොහාටවත් යන්නේ නැතුව Tamanට කැමති තාක් කාලයක් කැමති වෙලාවක් ඉන්න තැනට ගන්න. එතකොට තමයි නීවර ධර්ම දුරු වෙන්නේ. ඉතින් ඒක වඩන්න තියෙන එකක් කියන්නේ අපිට එහෙම එකක් නෑ අපිට බෑ. බැරි හින්දායි මේක කරන්න තියෙන්නේ. එහෙනම් අනේ ආනාපාන සතියනම් බෑ. මේ ලෝකේ කාගේ හිත ඇදුවත් මගේ හිත නම් හදන්න බැරි මට්ටමේ හිතක් තියෙන වගේ තැනකින් තේරෙයි. ඒක තමයි නිරෝගිමත් මනසක ලක්ෂණය. හොඳට හිතන්න පුළුවන් කමක හැසිරෙනවා එයා. ඒ බඳු හිතක් හදාගන්න ටිකක් මහන්සි ගන්න ඕනේ. හැදුණු දවසට අර බාහිර පැවැත්මට අකුසල පැත්තට ගිහිල්ලා අවඩක් කළා වගේම හොඳ පැත්තට ආවම ඒ වගේම යහපතක් හොඳක් කරලා දෙනවා. ඉතින් ඒ විදිහට හොඳට සිහියෙන් පිටුවා ගන්න මහන්සි වෙනවා ආපහු ඇතරෙනවා. මේ විදිහට කාලයක් කරනකොට කරනකොට කරනකොට ඔබ දැන් උත්සාහවත් වෙන්න ඕනේ සබ්බකාය පට සංවේදී සියලු ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහගතව ඉඳ සති නිමිත්තේ ඉන්නවා ආස්වාසයේ මුලයි මැදයි අගයි ප්‍රස්වාසයේ මුලයි මැදයි අගයි ආස්වාස ප්‍රස්වාසයේ මුල මැද අග කියන තුන් කාලෙම ප්‍රකට වෙන විදිහට දැනුම් සහගතව එතකොට කියනවා සබ්බ කාය පටිසංවේදී. සියලු අස්වාස ප්‍රස්වාස කය දැනුම් සහගතව අත්විඳින්න අස්වාස ප්‍රස්වාස කරනවා සතින් මේ. උතෙන්ට කරන්න නම් ওই විදිහට කරන්න නම් සති නිමිත්ත තුල සෑහෙන මට්ටමේ හික්මීමක් අහකට යනවා ආය ගන්නවා ආය අහකට යනවා ආය ගන්නවා මේ වගේ ලොකු කැපකිරීමක් හිත පිටිපස්සේ නැවත නැවත නැවත ගිහිල්ලා හදාගත් එකක් වෙන්න තෝනේ එහෙමයි හැදෙන්නේ. ඒ විදිහට කාලයක් කරනකොට සියලු අස්වාස ප්‍රස්වාසයේ දනෝ සාගත වෙන්න පුළුවන්. මේ මට්ටමේ එනකොට ඕගොල්ලන්ට නිවන පැත්තකින් තබන්නකෝ නිවන පැත්තකින් තබන්නකෝ මරණයෙන් පස්සේ ලෝකෙ පැත්තකින් තබන්නකෝ දිත්‍ය ධම්මව මේ කමටහනක් වැඩිම යානිසංශය ඕගොල්ලන්ට අත්විඳින්න දැනෙනවා ගන්නවා. ওই මට්ටමට එනකොට අපේ රල්ලු මට්ටමේ කෙලෙස් සහගත විතර්ක සංසිඳනවා. මොකද මේ හිත හදාගත්ත නැති කෙනාගේ මනස තමයි තරම් එයාව පුච්චන එයාට වෙහෙස එයාව වෙහෙසට ඇදලා දාන දුකට ඇදලා දාන වෙන ධර්මතාවයක් නැහැ මේ හිත හිතපු ගමන් තමන්ම කළ නොකළ ධර්මය සිහි කරනවා තමන්ටම ලැජ්ජා හිතෙන තමන්ටම බය හිතෙන තමන්ටම දුක හිතෙන තමන්ටම වෙහෙස හිතෙන අනේ අපරාධෙ මම එහෙම කළේ අපරාධෙ මම එහෙම කිව්වේ අපරාධෙ එහෙම ගියේ කියලා හෝ අපරාධෙ එහෙම නොකළේ කියලා හෝ කළ නොකළ දේවල් ගැන පසුතැවීම ඇති වෙන විදියට නිතරම අරමුණු ඉබේ ඉපද ඉපද තමන්ව පුච්චනවා. අන්නේ රළු පීඩාකාරී මට්ටමේ විතර්ක සම්පූර්ණම අඩු වෙනවා සබ්බකාය පට සංවේදී අස්විස්ථාමිත සිකති. සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා කියන තැනට එනකොට. මේක අත්විඳලා බලන්න පුළුවන්. මේකට මේ ආනාපාන සති කමඨාන හරි ආනිසංසයකින් ඔතුනේ. ඒ හින්දා අපහසුයි කියලා බලන්නේ නැතුව මං කියපු විදිහට ටික ටික ටික ටික උත්සාහවත් වෙන්න. ආපහු අතහැරනවා ආපහු උත්සාහවත් වෙන්න. මෙන්න මේ විදිහට සියලු අස්වාස ප්‍රස්වාස කයේ දැනුම් සහගතව අස්වාස ප්‍රස්වාස කරනකොට මේ කයේ ප්‍රමෝද ගතියක් උදගඩුණු ගතියක් එනවා. ඈලි මැලි ගතිය, කම්මැලි ගතිය අතහැරෙනවා. මේක මේ භාවනාව කියනක මහා කසාය බොනවා වගේ තැනකට එන්න ටිකක් ඒකේ මිහිරියාවක් දැනෙනවා. රසක් දැනෙනවා. අන්න ඒ කමටහනේ නැවත නැවත නැවත නැවත ඉන්නකොට බෙහෙවින් විතර්ක සංසිඳීමටපත් වෙනවා. අන්නේ විතර්ක සංසිඳීමටපත් වීම නිසා ආස්වාස ප්‍රස්වාස කය ටික ටික ටික ටික සංසිඳෙනවා. පස්සම් බයං කාය සංකාරං අසසී සාමිත සික්කති. පස්සම් බයං කාය සංකාරං පස්සසී සාමිත සික්කති. එයා සති නිමිත්තේ හිත තබාගෙන අස්වාස ප්‍රස්වාසයේ සංසිඳුවමින් නැවත නැවත තව දුරට අස්වාසයේ සංසිඳන විදිහට ප්‍රස්වාසයේ සංසිඳන විදිහට අස්වාස ප්‍රස්වාසයේ සංසිඳන විදිහට සති නිමිති තියාගෙන හික්මනවා. දැන් ආස්වාසය දැනෙන්නේ නැහැ ප්‍රස්වාසය දැනෙන්නේ නැහැ හැබැයි ආස්වාස කරන්ද ප්‍රස්වාස කරන්ද කරන ගතිය තේරෙනවා වාතයක් දැනෙන්නේ ආස්වාස වෙනව ප්‍රස්වාස වෙනව කියන එක දැනෙනවා නිකන් ආස්වාසය ප්‍රකට නැහැ ප්‍රස්වාසය ප්‍රකට නැහැ ආන් මේ දැනීමත් එක්ක අධික ප්‍රීති සැපයක් එනවා මේ ආස්වාස ප්‍රස්වාස නිමිත්ත අද ඕගලන්ට වායෝ ධාතුවක් වූ මේ නිමිත්ත ඕගලන්ට සිනීඳු මට සිලුතු කුකුල් පහත්තකින් ඕගොල්ලන්ගේ පිට හෝ බෙල්ල හෝ මෘදු තැනක් ඇතිල්ලුවොත් යම්සේ සුවයක් මෙහිරක් දැනෙයිද ඒ වගේ ආස්වාස ප්‍රස්වාස ධර්මයෝම මිහිරි ස්වභාවයකට ගෙන්වනවා ওই සංසිඳනක හඳුර ගන්න. අන්න ඒ තැන දක්වා සිහියෙන් එන්න ඕනේ. ඔතනදී ඔතනින් කමටහන ඉවරයි. කමටහන ඉවර කිව්වේ සිහිය පිහිටුවා ගන්න කොටසට අයිති ටික ආනාපාන සතිය ඉවරයි. අජත්තං වා කායේ කානුපස්සී බහිද්ධා වා කායේ කායන කටසී විරති කියන ටික අපි පස්සේ කතා කරමු. ඒක සම්පජන්‍ය නුවණ. ඒක වෙනම කොටසක්. ඔයගලන්ට මේක තව ටිකක් මම කියපු එක අත්විඳලා බලන්න ඕනේ නම් මජ්ක්‍ධිම නිකායේ කායගත සති සූත්‍රය බලන්න කායගත සතියට අයිති කොටස කොච්චරද කියලා 100ට අයිති කොටස. එතකොට ඔන්න ওই විදිහට ওই විදිහට සති නිමිත්තිත තියාගෙන ආනාපාන සතිය හිරු වෙන්නට ඕනේ. මේ ආනාපාන සතිය හරි ඉක්මනට විතර්ක සංසිඳ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි දූවිලි සහිත වටපිටාවකට වැහි බින්දුවක් වැටුණු පමණකින්ම වැහි බින්දුව වැටුණු පමණකින්ම දූවිලි සංසිඳ වෙනවා වගේ මේ ආනාපාන සති භාවනාව විතර්ක සංසිඳවනවා කියලා. හිතේ හිතේ කතා කරන ගතිය හිතේ හිතේ කතා කිරීම නිසා වෙහෙස කර විදියට උපදින විතර්ක බෙහෙවින් සංසිඳෙනවා. ඔබට තේරෙයි එක සතියක් දෙකක් කළොත් ඒකාන්තයෙන් මොනතරම් දුෂ්කර වුණත් මොනතරම් අපහසු වුණත් හිත හදාගන්න අනේ මේ ආනාපාන සති භාවනාවට මහන්සි වෙච්ච එක මට නම් මාරම ලාභයක් නේද? ඈ පුදුම යහපතක් නේද? මට කිසිම පාඩුවක් උනේ නෑ නේද කියලා දිත්ත ධම්මව කායික මානසිකව ඇති වෙන සැනසille දිහා බලලා සතුට වෙන්න පුළුවන්. අවශේෂ ලාභයන් බොහෝයි ඒ ගැන කවර කතාද? ඒ නිසා මේ විදිහට 100ෙන්ම ආස්වාස කරනවා 100ෙන්ම ප්‍රස්වාස කරනවා සති නිමිත්තෙන් හිත බහැරට ගන්නෙ නෑ සති නිමිත්තක් තියෙනවා ආස්වාස වෙන බවත් ප්‍රස්වාස වෙන බවත් තියෙනවා ආස්වාස ප්‍රස්වාසයේ ලුහුඩු වෙන්න පුළුවන් රළු වෙන්නත් පුළුවන් මේ කෙටි වෙන්නත් පුළුවන් දීර්ඝ වෙන්නත් පුළුවන් මේ විදිහට හුරු වෙනකොට හුරු වෙනකොට තවදුරටත් හුරු වෙනකොට සබ්බ සියලු ආස්වාස ප්‍රස්වාස දැනෙන මට්ටමට දැන් හුරු වෙන්න ඕනේ ඒ මට්ටමට දැනෙන මට්ටමට හිරු වුණාම ඒ තව හුරුව සිහිය මත ඔයගොල්ලන්ගේ. සති නිමිත්තේ තව තියාගන්න හුරු වෙන්න කාය සංස්කාරය සංසිඳන තාක් අන්න ඒ මට්ටමට එනකොට සති නිමිත්තේ හරියට අපි මොකක හරි ගම් එකකින් රෙදි කැල් මේ මොන හරි දෙයක් යමක ඇලෙවුවා වගේ සිහිය නාසිකක් ගියේ හෝ සති නිමිති ඇලිලා තියෙනවා. ඇලිලා තියෙනවා. වෙන වැඩක් කරන්න ගියත් ඉබේම සිහිය හෝ සිහිය නාසිකග්ගය හෝ තොල් දෙකට එනවා ඉබේම. හැම වෙලෙම හිතලා ගන්න ඕන වැඩි හරියක්ම ඉබේම එනවා. අර ගවයෝ ඉන්නේ ගාලට බැඳලා හුරු වුණාම කොහේ ගියත් ඉබේම යා තනියම මෙතෙන්ට එන්නේ. ආන් ඒ වගේ තැනකට එනවා. මෙන්න මෙතෙන්ට එනකන් සිහිය හුරු කරන්න ඕනේ මෙන්න මේකෙදි හුද්දට සිහිය තීව්‍ර වෙනවා සිවුර සිහිය නීවරණ ධර්ම ආවරණ ධර්ම දුරු කරගන්න හුරු වෙනවා ඔනෝය සතිපට්ඨාන ආනාපාන සති භාවනාව මේක සිහිය පිහිටුවා ගන්න ඒකෙදි ගොඩක් වෙලාමදි අපි තව එක කමටහනක් කතා කරමු මේකද සමත පූර්වාංගමයි මේ කමඨහම් වඩන එක තුල තියෙන සිහිය චිත්ත සමාධිය තමයි ප්‍රකට වෙන්නේ චිත්ත සමාධිය තමයි වැඩෙන්නේ දැන් අපි ගමු ඉරියාපත කමඨහන එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුණජ පරම්පික වේබික්කු කියලා මහණෙනි නැවතද අනිකක් කියමු කියලා ගච්ඡන්තෝ ගච්ඡාමිති පජානාති තිතෝ ටිතෝ මිහිති පජානාති නිසින්නෝවා නිසින්නෝ මිහිති පජානාති සයනෝවා සයනෝ මිහිති පජානාති යතහා යතවා කායෝ පනිහිතෝ හෝති තත තතනම් පජානාති මේ කය යම් යම් ආකාරයකට පිහිටා සිටීද ඒ ඒ ආකාරයෙන් ඇත්ත ඇති ඇති දකිනවා මෙන්න මේක සිහිය පිහිටුවා ගන්න හොඳම උපකාරක ධර්මයක් මෙන්න මේ සිහිය වැඩි දියුණු කරන්නට සිහිය පිහිටුවා ගන්න අවශ්‍යම අවශ්‍යම හුරු විය යුතු තැනක්. මෙන්න මේ ඉරියාපතේ අපේ සිහිය අතහැරන එකයි කෙලෙස් ආශ්‍රව ධර්ම බොහෝ සෙයින් ප්‍රකට වෙන්න අපි තුල බොහෝ සෙයින් උද්දීපනය වෙන්න අපි තුල හේතු වෙන්නේ. ඉතින් නූපං ආශ්‍රව ධර්ම නූපදවන්ට උපං ආශ්‍රව ධර්ම දුරු කරන්ට ඊටාම තීව්‍ර විදිහට සිහිය පාවිච්චි කරන්න පුළුවන් තැනක් මේ සතර ඉරියව්ව. මේ සතර ඉරියව්වෙන් හරි ඉක්මනට චිත්ත සමාධිය ඇති කරගන්න පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි. දැන් එක තැනක ඉඳගෙන අපි ආනාපාන සති භාවනාවේදී සති නිමිත්ත හිත එක් තැන් කරගන්න හුරු වුණානේ. එහෙම හුරු කරගෙන පැය කාලක් හරි භාගයක් හරි නැගිට කියන්නකො. දැන් ඒ එකම අකණ්ඩව. එතනින් පස්සේ ආනාපාන සතිය වඩලිවරලා දැන් භාවනාවක් කමටහනක් එහෙම නැතුව එහෙම නෙමෙයි. අකණ්ඩව සිහිය මුළු ජීවිතේ පුරාම පැතිර හිටින විදිහට මේ සතිපට්ඨාන තියෙන්නේ. දැන් එක තැනක ඉඳගෙන සිහිය පිහිටුවා ගන්න මහන්සි වුණා ඒ කමටන භාවනා කරලා පැයකින් හරි පැය භාගයක් හරි නැගිට්ටා දැන් හැම වෙලාවෙම හැම වෙලාවෙම සතර ඉරියව්වට සිහියෙන් ඉන්න ඕනේ සතර ඉරියව්වට සිහියෙන් ඉන්න ඕනේ ගච්ඡන්තෝ ආගච්ඡාමිත පජානාති පින්වතුනි මේක උපායක් උපායක් කියලා කියන්නේ විශේෂයෙන්ම නූපන් ආශ්‍රව උපදින උපන් ආශ්‍රව වැඩෙන්නේ නීවරණ ධර්මයන් අපි තුල ඇති වෙන්නේ වර්තමානයකට වඩා අතීත අනාගත කියන ධර්මතා දෙක අනුව ගිහිල්ලා අතීතයේ අනුව ගිය අද්දකීම් තුලින් තමයි බෙහෙවින්ම නීවරණ ධර්ම ආශ්‍රව ඇති වෙන්නේ කෙලස්. ඉතින් හිත රකින්න කෙනාට බොහෝ මහන්සි වෙන්න තියෙන්නේ අතීත අනුව යන්නේ නැතුව. ඊට වඩා ටිකක් වැඩි අනාගතය අනුව වර්තමානයක නම් අල්පයි කෙලස්. බොහොම ටිකයි. රැකගන්න තියෙන බොහොම ටිකයි. ඉතින් මේ අතීත අනාගත 32 අනුව ගිය මනසින් තමයි ලොකු හානියක් වෙන්නේ ආවර්ණීය ධර්ම තියෙන්නේ. මේ සතිපට්ඨාන මේ සිහියෙන් ප්‍රධාන වශයෙන් ඉලක්කය තමයි අතීත අනාගත කියන ධර්මතා දෙකට මනෝවිඥානයේ ඉබඳු නිමිති අරමුණු කර කර අරමුණු කර කර යන්න දෙන්නේ වර්ත මේ සිහියෙන් වර්තමානයක උබෝ තබා ගන්නවා සිහියෙන් වර්තමානයක තබා ගන්නවා නුවණින් ඒ වර්තමානයේ ඇත්ත දකිනවා. තාම ඇත්ත දකින කොටස මම කිව්වේ නැහැ. දැන් මේ සිහිය පිහිටුවා ගන්න ටික විතරයි මම මේ පැහැදිලි කර කර යන්නේ. ඔය ආනාපාන සතිය වඩනකොට ඒ වගේම ඉරියාපතේදී සම්පජන්‍ය නුවණ භාවිතා කරන්නේ කොහොමද කියන ටික මම පස්සේ කියලා දෙනවා. දැනට සමත පූර්වාංගම මේ කමඨහන් මේ කමඨහන් තුනේ ආනාපාන පබ්බේ ඉරියාපත පබ්බේ සති සම්පජන්න පබ්බේ කියන්නේ සීය පිහිටුවා ගන්නට මුල් තැන දුන්නු කමඨාන් තුනක්. සමත පූර්වංගමයි මෙතන. චිත්ත භාවනාව වෙන කමඨාන. සීය තීව්‍ර විදියට හුරු වෙන්න තියෙන කමඨාන. ටික. ඒ නිසා දැන් මේ සීය ගැනයි අපි කතා කරන්නේ ආනාපාන පබ්බෙත් මම සීය වැඩෙන විදිහට සීය පිහිටුවා ගන්න විදිහට සමාධිය ඇති වෙන විදිහට හිත වඩන හැටි කතා කළේ දැන් කායගත ඉරියාපතේදීත් එහෙමයි. එතනදී ගච්ඡන්තෝව ගච්ඡාමිති පජානාති මහා ගැඹුරක් නෙමෙයි. වෙන අපි කියමු ඔබ ගමනක් යනවා. කඩේ යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කුමන හෝ වැඩ කටයුත්තක් සඳහා ඔබ යමින් ඉන්නවා කියන්නකෝ අපි යමින් ඉන්නකොට වෙනදට අතීතයේ කළ කී දේවල් කළ කී දේවල් සිහි කර කර බාහිර ඉන්න පුද්ගලයෝ දේවල් හිතෙන් හිත හිත තමයි අපි යන්නේ. නමුත් පින්වතුනි කවදාවත් අපි ගියාට අපි යනවා කියන එක දැනුම් සහගතව යන්නේ නැහැ. ගිහිල්ලා නැහැ. අපි යනවා එක එක දේවල් ගැන දැනුම් සහගතව හිත හිත ඒව ගැන දැනුවත් වෙවි. දැන් පෙන්වන්නේ මෙච්චරයි. ඔබ යන්නකොට යනවා කියලා දැනුම් සහගතව යන්න. මේ කයෙන් සති නිමිති හිත තියාගන්න සති නිමිති තියාගන්න බැරි වුණත් කමන්නේ. ගෙවල් දුරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් ඕවා කිසි දෙයක් හිතින් හිත හිතා ඉන්නව නෙමෙයි. දැන් ඔබ යනකොට අපි කියමුකෝ දැන් වම් කකුල ඉස්සරහට තැබුවා ඊට පස්සේ දකුණු කකුල ඉස්සරහට තිබ්බා මේ වම් කකුල ඉස්සරහට තිබ්බා දකුණු කකුල ඉස්සරහට තිබ්බා කියලා හිතන්න කියන එක නෙමෙයි මේක කියලා දෙන්න ක්‍රමයක් දන්නේ නැතිඳ යනවනේ. Taman හොඳට මම මේ ගමනක් යනවා මේ කයේ චලනයක් වෙනවා කියලා යන බව දැනුම් සහගතව යන්න. එපමණකින්ම තමයි යනකොට යන බව දැනුම් සහගතවම යන්න එපමණකින්ම බාහිර අතීත අනාගත යනුව ගිය මනස වලකිනවා. මම ඉදිරියේදී කියලා දෙනවා එහෙම යනකොට දැනුම් සහගත යනවා කියලා දැනුම් සහගත බවකින්ම යනවා ඒක තමයි සිහිය. එහෙම සිහියෙන් ඉඳිමින් නුවණ පවත්තන්න ඕනේ කොහොමද කියන එක කියලා දෙනවා. ඒක සම්පජන්‍ය කොටසදී. එතකොට දැන් සිහිය ඊගාවට තිතෝ අතිතෝ මෙහිති පජානාති. හිටගෙන ඉන්නකොට අපි ඉඳගෙන ඉන්නවා කියලා කියනකොට ඉඳගෙන ඉන්න ඉරියව්වේදී අපි හිත ගන්නකොට බහැර තියෙන දෙයක් දිහා බලාගෙන බහැර සද්දකට යොමු වෙලා කෙනෙක් හෝ දෙයක් ගැන හිත හිත හිත හිත අපි නැගිටිනවා මිසක කවදාහවත් අපි නැගිටලා තියනවද නැගිටිනවා කියන බව දැනුම් සහගතව ඇකිලිලා තියෙන මේ අපේ කය ක්‍රමානුකූලව මෙහෙම දිගෑරියා දිගෑරෙනවා හිටගන්න ඉරියව්වට එනවා කියලා දැනුම් සහගත අපි කළා නෑනේ. දැන් තිතෝ වා තිතෝම හේති පජානාති කියනකොට පින්වතුනි හැම වෙලාවෙම කය කෙරෙහි දැනුම් සහගත. යතා යතා වා කායෝ පනිහිතෝ හෝති. යම් යම් ආකාරයකට කය පිහිටයිද ඒ ඒ ආකාරය දනුසාගතව ඉන්නවා. තාම මේ ගැඹුරින් අමුතුවෙන් හිතන්න කියන එකක්වත් ශුන්‍යතාවයකට බලන්න කියන එකක්වත් නෙමෙයි නිකන් දනුසාගතව ඉන්නවා. එතකොට ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා හිත ගන්නවා කියන සිද්ධිය හිත ගන්න බව දනිමින්ම හිත ගන්නවා. දැන් Taman හිටගෙන ඉන්නේ කියන බව දැනගනිමින්ම හිටගෙන ඉන්නවා. යන්න හදනකොටම දැන් යන්න යනවා කියලා කය සෙලවෙනවා යනවා කියන බව දැනෙමින්ම යනවා. ඉඳගන්න ඕන වෙනකොට දැන් ඉඳගන්න කය නමනවා කියන එක හිතනවා නෙමෙයි. ඒ ගැන කය ඉඳගන්න කමට කය නමනවා ඉඳගන්නවා දැන් කියලා දන්නවා. නිදාගන්න කය ඇල කරන දැන් ඉඳගෙන ඉන්නවා කියලා දන්නවා. නිදාගන්න කය ඇල කරනකොට නිදාගන්න කය ඇල කරනවා කියලා දන්නවා. දැන් නිදාගන්න භවයේ ඉන්නේ කියලා දන්නවා. හැම වෙලාවෙම මේ කය කුමන හෝ ඉරියව්වක පවතිනකොට ඒ පිරියව්ව ගැන එයා දන්නවා. මේක හුරු වෙන්න හරි අමාරුයි හුරු වුණාම ඊට වඩා අමෘතයක් නැහැ. බාහිර යම්තා නිന്ദා පහස ඇනුම් බැනුම් දුක් දුම්නස් තාඩන පීඩන ආදී දුක්ඛ දෝමනස්යන් උපදින වෑහෙන ලෝකයක් තුල ඒ දුක් පීඩා විඳින්නෙත් නැතුව දුක ඇති කරන ධර්මයන්ට තමන් වූ යොදවන්න දෙන්නෙත් නැතුව රැකගන්න තියෙන පහසු ක්‍රමයක් වෙනතුනි මේක මතක් කළේ මෙහෙම ඉඳලා හිත ගන්නකොට බාහිර රූප ශබ්ද කියන අරමුණකට හිත තබලා හිත ගන්න එපා. බාහිර කෙනෙක් දෙයක් සිහි කරගනිමින් මනෝවිඤ්ඤාණයෙන් තව යමකට හිත තබලා මනෝවිඤ්ඤාණයෙන් හිත ගන්න හෝ ඉඳ ගන්න හෝ ඇවිදින්න එපා. තමන්ගේ කයට හිත තබලා නැගිටිනවා කියන මෙනෙහි කරනකොට නැගිටින බව දැනෙමින්ම නැගිට්ට එක විනාඩි 5ක් මම මේ භාවනා මේ වැඩසටහන කියලා දුන්නාට පස්සේ එක විනාඩි 5ක් පහක් හරියට ඔරලෝසු තියලා තනියම කළා බලන්න මෙන්න මෙහෙම ඉඳගෙන ඉඳලා හිත ගන්නවා කියලා දැනුම් සහගතව කය පැත්තේ දැනුම් සහගතකමක හිත තියාගෙන හිත ගන්නවා කියලා දැනුම් සහගතවම හිතගෙන යනවා කියන එක දැනෙන හිතනවා නෙමෙයි යම යම කියලා. එහෙම හිතගෙන යනවා කියන එක දැනුම් සහගතවම ගිහිල්ලා. ආපහු යන එක නතර කළා හිත ගන්නවා කියන එක දැනුම් සහගතවම හිතගෙන ආපහු ඉඳ ගන්නවා කියන එක දැනුම් සහගතවම ඉඳගෙන එක විනාඩි 5ක් විනාඩි 5ක් වුණ විනාඩි 2ක් කළා බලන්න කොච්චර වෙනසක් තේරෙයිද කියලා එපමණකින්ම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මෙන්න මේ ස්පර්ශ ආයතන 6 අනුවම ගිය තමන්ගේ මනස වැලකිලා. ඒ නිසා එන සියලුම ආශ්‍රව ධර්මයන්ගෙන් කෙලෙස් ධර්මයන්ගෙන් සියලුම පීඩාවන්ගෙන් තමන්ගේ මනස මිදිලා. ඒ වගේම තේරෙයි මේ දැන් ඉඳගෙන හිටගෙන නිදාගෙන එතන එතන කය ගැන දන්නකොට හිතට තලු මරමර අතීත සිද්ධිය වලට තලු මරමර අනාගත සිද්ධිය වලට කෙලෙස් නීවරණ ධර්ම ඇති වෙන විදිහට යන්න බෑ නේද අනේ මේක මොන්නතරම් ආශ්චර්යමත් උපායක් නේද කියලා තේරෙයි. පින්වතුනි අපි බන ඇහුවට වැඩක් නෑ ටික ටික හරි කරන්න ඕනේ. ගොඩාක් එපා මෙහෙම එකක් තියෙනව නේද කියලා අත්විඳින්න අත්විඳින්න තමන් කය පැත්තට සිහිය තබාගෙන දැනුම් සහගතවම ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් හිටගෙන හිටගෙන ඉරියව්වෙන් ඇවිදලා ඇවිද්ද ඉරියව්වෙන් හිටගෙන ආපහු හිටගත් එකෙන් ඉඳගෙන ඉඳගත් එකෙන් කය මෙහෙම ඇල කළා දැනුම් සහගතවම හතර ඉරියව්ව දැනුම් සහගතව නුවණ නෙමෙයි නුවණ ඕනේ මෙහෙම කරනවා කියලා මගේ කය කියලා පෙවුනත් කම නැහැ තාම මේ මෙත මේක උපායක්. අතීත අනාගත දෙකට යන්න නොදී වර්තමානයක තබා ගන්න. කළ බලන්ඩ හිතට අතීත අනාගත දෙකට යන්න දරුවෙන්ට ලොක් එකක් දැම්මා වගේ. ලොක් එකක් දැම්මා වගේ. හිත නීවරණ ධර්මයන්ගෙන් බේරගන්න නීවරණ ධර්මano යන්නේ නැති වෙන්න පීඩ මේ පීඩාකාරී අරමුණු නූපදින්න වෙහෙස කර අරමුණු නූපදින්න වෙන විකල්පයක් ඕනේ නැහැ මේම හොඳට ඇති නේද කියන එක තේරෙයි. ඒ විදිහට හොඳට හොඳට මේ ඉරියව්ව හතරට තීව්‍ර කරගන්න මනස වෙන දෙයක් කරමින් වෙන දෙයක් ගැන හිතමින් හිතගත්තු හුරුව වළක්වන්න අමතක වෙලා හිටගත නෑ නෑ. මං කාය කෙරෙහි සිහිය පිටවගෙන කායගත සති කාය අනුව ගියා වූ සිහිය හැම වෙලාවෙම හිත ගන්නවා මේ කය කෙලින් කරනවා කියලා Tamanට තේරෙනවා. මේ කය ඉස්සරහට තල්ලු කරනවා දැන් යනවා කියන එක දන්නවා. දැන් හිතගත් ආපහු කියන එක දන්නවා. ආයේ ඉඳගත්තා කියන එක දන්නවා. ආපහු කය නිදාගන්න කය ඇල කෙරුවා කියලා දන්නවා. යතහා යතහා වා කායෝ පනේහිතෝ හෝති තතතතනම් පජානාති මේ හැම වෙලාවකම බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර අරමුණු එකක් මතවත් හිත තබල කරන්නේ නැතුව මේ කය යම් යම් ආකාරයේ පිහිටයිද යම් යම් ආකාරයේ පවතීද එසේ ඒ ඒ ආකාරයට ඒ ඒ ආකාරයට දැනුම් සහගත වෙනවා මෙන්න මේක සිහිය පිහිටුවා ගන්න හොඳ උපායක් හොඳ උපකාරයක්. එහෙම <clears throat> යන බව දැනුම් සහගතවම ඉඳිමින් හිටගෙන ඉන්නවා හිටගෙන ඉන්න බව දන්නවා. හිටගෙන පැය භාගයක් විතර ඉන්නකොට පැය භාගයම හිටගෙනම ඉන්නවා කියලා දැනුම් සහගතව ඉන්න බෑනේ යමක් කටයුතුනේ නේ. නැත්තම් ඒක එහෙම තියාගන්න බෑනේ. ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉඳගෙන පැය භාගයක් විතර ඉන්නවා කියලා දැනුණාට අගට ඉන්න බෑනේ. එහෙම ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉඳගෙන ඉන්න බව දන්නකොට හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්න බව දන්නවා. හිටගෙන ඉන්න බව දන්නකොට ඇවිදිනවා. ඇවිදින බව දන්නවා. ඇවිදින බව දන්නකොට කටයුතු ටිකක් තියෙනවා නුවණින්. ඒක තමයි සම්පජන්‍ය නුවණ. ඒක මම ඒ ගාවසරේදී ගාවසරේදී තව කොටසක් තියෙනවා සම්ප්‍රජනයේ සිහියේ කියලා දෙනවා. අද මම මේ කියලා දුන්නේ සති සම්පජන්නේ කියලා කියන කොටසේ සිහිය පිහිටුවා ගන්න හැටි. සිහිය දියුණු කරන හැටි. මේ සිහිය තමයි දියුණු වෙලා දියුණු වෙලා සති ප ဋ ාණය සති ඉන්ද්‍රිය එතකොට සති ඉන්ද්‍රිය සති බල සති සම්බොජ්ජංග සම්මා සතිය කියන තැන දක්වා දියුණු වෙන්නේ. එතකොට ඒ සිහිය දියුණු වීමම තමයි සමාධිය වෙන්නේ. වායාම සති සමාධි උත්සාහයෙන් සිහිය පිහිටුවා ගන්න ඕනේ. දැන් මේ සිහිය පිහිටුවා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? අපිලාපන 100 සහ උපගන්හන ලක්ෂණ 100 කියලා අපිලාපන 100 කියලා කියන්නේ චිත්ත සමතය ඇති වෙන ඇති කර ගැනීම පිණිස සිහිය පිහිටුව ගැනීම පිණිස උපකාර වෙන 100 උපගන්හන ලක්ෂණ 100 කියලා කියන්නේ සම්පජන්ණය පිණිස විදර්ශනාව පිණිස ප්‍රඥාව පිණිස පඤ්ඤා භාවනාව පිණිස තියෙන සිහිය. එතනදී දැන් අපි මේ හුරු කරන්නේ අපිලාපන සිහිය. අරමුණෙන් අරමුණේ පාවෙලා යන්න නොදී ඒ අය අරමුණු වල ස්ථාවරව පිහිට හිටින්න හුරු කරන සිහිය එතන එතන මුලා වෙන්නේ නැති සිහිය නීවරණ ධර්ම ඇති වෙන විදිහට අතීත අනාගත දෙකට දුවන්නේ නැති වෙන සිහිය හුරු කරන එකට තමයි අපිලාපන සිහිය කියලා කියනවා නැත්නම් මෙන්න මේ සිහිය කියන කාරණාව පෙන්වන්නේ මේ සිහිය තුල මේ කමතහන් වල සිහිය වඩන එකයි ප්‍රධාන ලක්ෂණය. ඒ සිහිය තමයි දිනු වෙලා සමාධිය ඇති කරන්නේ සමතය ඇති කරන්නේ සමතය ඇතිකරන්ට කරන කමඨහන් මේ ආනාපාන පබ්බේ ඉරියාපත පබ්බේ සති සම්පජන්ණය කියන පබ්බේ ප්‍රධාන වශයෙන් සමත පූර්වාංගම ධර්මය සමත පූර්වාංග විදර්ශනා කියලා කියනවා ඒක විදර්ශනාව උපකාර කරගත්තොත් නැත්නම් මේක චිත්ත සමතේ මුල් කරගෙන තියෙනවා ඉතින් මම අද මුලින් පෙන්නපු විදිහට ආනාපාන සති කමඨහනේ පස්සම් බයං කාය සංකාරං අසසිසාමිති සික්කති කියන තැන දක්වා හික්මෙන්ද සති නිමිතිට තියාපා ගන්නවා ආයෙත් ඉන්න බෑ අහකට යනවා ආයෙත් ගන්නවා අහකට යනවා ආයෙත් ගන්නවා ඒ විදිහට සිය සති නිමිත් එක සබා ගන්න හුරු වෙනවා ඒ වගේම මේ කය යම් යම් ආකාරයක පිහිටයිද ඒ ඒ ආකාරයේ දැනුම් සහිත වෙන්න හුරු වෙනවා ඉඳගෙන හිටගෙන නිදාගෙන හතර ඉරියව්වේ දැනුම් සාගත වෙන්න උත්සාහවත් වෙනවා. නමුත් අමතක වෙලා දන්නේම නෑ වැඩ කටයුතු කරනවා ඉඳ ගන්නවා හිට ගන්නවා බහැර දේවල් බහැර අය සිහි කර කර බහැර දේවල් බහැර අය හිතෙන් අරමුණු කර කර ඒව මත ජීවත් වෙමි මේ හතර ඉරියව්ව පවත්වන පරණ හුරුවට ආයෙත් මතක් කරලා ගන්නව නෑ. ඒ ඉඳගෙන හිටගෙන නිදාගෙන හතර ඉරියව්ව ඒ ඉරියව්ව දැනුම් සහගතව කරන්න උත්සාහවත් වෙනවා. ආයෙත් අමතක වෙලා යනවා ආයෙත් කරනවා. දවස පුරාම කරන්න ඔබට වැඩක් තියෙනවා. ඉඳගෙන ඉන්නකොට ආනාපාන සති භාවනාව කළා. ඒක නැගිට විතරයි දැන් ඔබට දැන් ඔබට පිහිටක් සරණක් නැති සතිපට්ඨානය වඩන්නේ නැති විසුණු මනසකින් ඔහේ කටයුතු කරන්න වෙනව නෙමෙයි. දැන් ඔබ කරන කරන හැම දෙයක්ම ඒ ඒ ඉරියව්වට සිහියෙන් ඉන්නවා අමතක වෙලා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න භවයේ අමතක වෙලා අහකට යනවා හිටගෙන ඉන්නකොට ඒ භවයේ අමතක වෙලා අහකට යනවා ඇවිදිනකොට ඒ භවයේ අමතක වෙලා අහකට යනවා නිදාගෙන ඉන්නකොට ඒ භවයේ අමතක වෙලා අහකට යනවා මතක් කර කර මතක් කර කර ඒ ඒ හතර ඉරියව්වට ගන්නවා. ආපහු අමතක කරනවා, ආයෙත් මතක් කරලා ගන්නවා, ආයෙත් අමතක කරනවා, ආයෙත් මතක් කරලා ගන්නවා. මෙන්න මේකෙනුත් මහ විශාල නීවරණ ධර්ම ටිකක් දුර වෙනවා. මෙන්න මේ විදිහට හුරුකරනද මං අද මේ කියපු විදිහට ඊගාව භවනා පන්තිය මෙන් ඊගාව සතියන්තේ මේ කීතුරු ටික මම පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙන සම්පජන්නේ ඊට පස්සේ විදර්ශනා කරන හැටි මේ වගේ සතිපට්ඨානෙ වඩන හැටි විතරක් නෙමෙයි මේ බොහෝ සෙයින්ම කමඨහන් වඩන හැටි විදර්ශනා කරන හැටි ඒ ප්‍රභේද ඔක්කොම මම කියලා දෙනවා. ඉතින් ඒ නිසා හැම දිනාම මම මේ කිව්වට ගොඩාක් එපා මෙහෙම දෙයක් තියෙනව නේද කියන අත්දැකීම එන විදිහට හිතා මතාම දැනුම් සහගතව දැනුම් සහගතව ඉරියව් හතර එක මොහොතක් භාවිතා කළා තමන්ගේ මනස දිහා බලන්න. මෙහෙම කරද්දී ඇත්තටම කෙලෙස් වලට යන්න බෑ නේද? යන්න පුළුවන් ද බැයිද බව අත්දැකලා බලන්න. ඒ වගේම ආනාපාන සතිය හිත අහකටම දුවන එක මේක චුට්ටක් හරි හදාගන්න මෙහෙම මෙහෙම වහන්සි වෙන්න පුළුවන් ද බැයිද කියන එකත් ඉඳලා බලන්න. මේ විදිහට ඔබ මහන්සි වුණොත් මුලා වූ ඔබේ සිහිය නොබෝ දවසකින් නොමුලා තත්වයට එන්න පුළුවන් ගන්න පුළුවන් මේ ලෝකේ යම්තා කෙලෙස් සෝතස් ගලාගෙන හැලෙනවා නම් සත්‍ත්‍යයේ සම්නිවරණ ඒ කෙලෙස් ගංගාව වලක්වන්න තියෙන එකම එකම බෙහෙත එකම උපාය මොකද සිහිය. සිහියෙන් තමයි ඒක වළක්වන්න වෙන්නේ. ඉතින් ඒ කෙලෙස් වළක්වනවා කියලා කියන්නේ ආවරණීය ධර්ම අඩු වෙනවා ආශ්‍රව ධර්ම ටික ටික අඩු වෙනවා එතකොට මේ සිහිය තුලිනුත් වෙන්නේ නූපං ආශ්‍රව නූපදිනෝ උපං ආශ්‍රව උපං ආශ්‍රව අඩු වෙනවා නූපං ආශ්‍රව නූපදිනවා කියන ධර්මතාවය ටික ටික සිද්ධ වෙන්නේ ඒ කෙලෙස් ආශ්‍රව අඩු වෙනකොට දකින අහන දේ තුල ඇත්ත ඇති හැටි අර කිංස්කෝප සූත්‍රයෙන් වගේ නගර හිමියට ඌ පරිදි වචනය පවරලා දෙන්න පුළුවන් මේ කෙලවරක් නොපෙනෙන දුක් සහගත බව ගමන අද අදම ඔබට අවසන් කරගන්න පුළුවන් ඒකාන්තයෙන්ම පුළුවන් නෙමෙයි මේ මේක මෙහෙම දෙයක් තියෙනව නේද කියලා ඔබට අත්විඳින්න පුළුවන් දකින්න පුළුවන් තැනකට එනවන ඔබ දවසකින් මෙන්න මේ සිහිය පිහිටුවා ගැනීම එච්චරට වටිනවා ඒ හින්දා සිහිය පිහිටුවා ගන්න උත්සාහවත් වෙන්න ඒ සඳහා මේ දේශනාව හැම දිනාටම හේතුපනිශ්‍රයම වේවා කියලා මතක් කරනවා. ඊගාව සතියෙදිත් අපි මේ සම්බන්ධවම තව ටිකක් කතා කරනවා. තව ඉස්සරහට යනකොට භවනා පන්ති තුලදිත් අපි මේ කමඨාන් ටික කතා කරලා ප්‍රායෝගිකව ටික ටික කරවන්න පවම උත්සාහවත් වෙනවා ඒ හින්දා හැම දිනාම පුළුවන් තරම් මේ සෙනසුරදාට අහමට තියෙන මේ වැඩසටහනට පුළුවන් තරම් සජීවීව සම්බන්ධ වෙන්න බලන්න අජීවීව අහගන්න දෙයකට වඩා මේ වගේ සජීවීව අහගන්න දේ තුලින් අවබෝධාත්මක ගතිය හරි වැඩි අපිට අහකට යන්න තියෙන හැකියාවත් හරි වැඩි සමහර විටක මම උත්සාහවත් වෙනවා මොකද ඕගොල්ලන්ගේ අවධානය අතහැරෙනවා අඩුයි කියලා මට තේරෙනවා මේක රෙකෝඩින් එක ගන්න පුළුවන් කියලා දකින නිසා හිතුනොත් අව කල්පනා කරලා බලලා ලබන සතියේ ඉඳලා රෙකෝඩින් එකක් දෙන්නේ නැහැ. ඒක තව ටිකක් හිතන්න ඕනේ. තව අනිසවන්නදල කතා කරලා මට හිතෙනවා ඒක ගොඩක් ප්‍රායෝගිකයි කියලා. එතකොට කතා කරන අහන කෙනාට ඒ මොහොතේ හොඳ තිවුරු වමනාවෙන් අහන්න පුළුවන්. ඒ හොඳටම ඇති. මහා ගැඹුරු දේවල් නෙමෙයි කියන්නේ. ඊට පස්සේ ප්‍රායෝගික වෙන්න හොඳට ඇති. මොකද අහන ටික හොඳට අහන්න පුළුවන්කම තියෙනවා. දැන් පස්සේ ඉතින් රෙකෝඩින් එක අහන්න පුළුවන් නේ කියන තැනකින් ඇහුවත් හොඳ උද්‍යෝගමත්කම උනන්දු අතහැරලා නේ අහන්නේ. එතකොට මේ අවස්ථාවේදී අහගන්න තියෙන දෙකත් අතහැරෙනවා. අතනදි දැන් ස්වාමීන් වහන්සේත් නැහැ කවුරුකුත් නැහැ මේ නොසලක හැරිල්ලම තමයි ඒක අහනකොටත් ඔය මොනෝhari හපහප වෙන දෙයක් දිහා බල බල නොසලකෙල්ලින්ම යහන්නේ අන්තිම දෙපැත්තෙන්ම අතහැරෙනවා ඒ නිසා පුළුවන් තරම් සජීවීව සම්බන්ධ වෙන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා එහෙනම් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. හොඳයි